සාදු ධම්ම ශවෙන කාලෝ අයං බදන්තා ධම්ම ශවෙන කාලෝ අයං බදන්තා ධම්ම ශවෙන කාලෝ අයං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 බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස අදත් සැදී පැහැදී සූදානම් වෙන්නේ පෙළදම් කතිකාවත නැමැති මේ ධර්ම දේශනා මාලාවේ තවත් පැය දෙකක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා බොහොම සතුටින් සැදී පැහැදී සූදානම් වෙන මොහොත මේ ධර්ම දේශනා මාලාව තුලින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදවමින් බුද්ධ රත්නය හඳුනා ගන්නා වූ ක්‍රමය තහවුරු කරවමින් මේ ධර්ම දේශනා සෑහෙන ප්‍රමාණයක් අපි සිදු කරන්නට යෙදුනා. පාරමිතා හැටියට දස පාරමිතාවම අපි සාකච්ඡා කරමින් සිටින මොහොත දාන පාරමිතාව තවත් ධර්ම දේශනාවකින් අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා අදින් පසුව. එහෙනම් දාන පාරමිතාව සම්පූර්ණ කිරීම පිළිබඳව තවත් ධර්ම දේශනාවක් තමයි අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පිළිතුරේ අපි අද සාකච්ඡා කරන චරිත කතාව මේ නිමි රජුරුවන්ගේ චරිත කතාව. නිමි රාජ චරිතය. බොහොම ආශ්චර්යමත් තවත් බෝසතාණන් වහන්සේගේ බෝධිසත්ව අවධියක් සිහි ගන්වන විශාලතර වූ දාන පාරමිතාවත් සීල පාරමිතාවත් එකට මුහු කළා වූ ජාතක දේශනාවක් තමයි මේ නිමි ජාතක කතාවේ සඳහන් කරලා තියෙන්නේ. පිළිතුරේ අපේ බුදුරජාණන් වහන්සේ මේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරගෙන එනකොට මේ මිතිලා කියන නුවර තමයි උපදින්නේ මේ කාලේ. හැබැයි මේ මිතිලා නුවර මේ නිමිරාජ චරිතය සඳහන් කරන තැන පැහැදිලි කරනවා චර්යා පිටක වර්ණනාවේ විදේහ රටට අයත් මිතිලානම් උතුම් නගරෙහි නිමි නාමක මහරජා යනු නිමි නම් වූ නිම් බලලු එකට එකතු කරපු නිසා නිමි කියන නම උන්වහන්සේට ලැබිලා තියෙනවා. නිම් වලලු එකට එකතු කළා කියලා සඳහන් කරන්නේ තමන්ගේ પરම්පරාව ඉවර වෙන්න යන වෙලාවේ නැවත වතාවක් දෙව්ලොව ඉඳලා ඇවිල්ලා પરම්පරාව එකට ගැට ගහපු පුරුක තමයි නිමි රජුරු. ඒ නිසා මේ නිම් වලල්ල බිදෙන්න ගියපු වෙලාවේ නැවත ඒක සම්බන්ධ කරපු නිසා නිමි කියන නම හම්බ වෙනවා. මේ ජාතක කතාව බොහොම ගැඹුරු අතීතයකට යනවා. මොකද අපේ බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන හැටි දේශනා කොට වදාලා. මේ අවුරුදු 80000 ඉඳලා මිනිස්සුන්ගේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කොහොමද පිරිහුනේ කියන කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ අවුරුදු 80000 ඉඳලා. ලෝකෙ ඉස්සරලාම ඇතිවෙච්ච දේ තමයි හොරකම. මේ හොරකම ඇතිවෙච්ච නිසා දඬුවම ඇති වුණා. බොරුව ඇති වුණා. ප්‍රාණඝාතය ඇති වුණා. මේ වාගේ මේ දුස්සීලකම් වැඩි වෙන්න වැඩි වෙන්න තමයි මිනිසුන්ගේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පිරිහෙන්නේ. තවත් බොහෝ සූත්‍ර ගණනාවක බොහොම ආශ්චර්යමත් විදිහට මේ කරුණු පැහැදිලි කරනවා චක්කවර්ති සීහනාද ආදී සූත්‍ර දේශනාවල් වල. එතකොට මේ නිමි රජුරුවන්ගේ අතීතය මේ ආයු පිරිහෙන කාලයට වඩා හුඟක් එහායින් තියෙන කාලයක්. නිමි රජුරුවන්ගේ අතීත පුවත. නිමි රජුරුවන්ගේ අතීත කාලය තමයි මකා දේව මහ රජුරුව. මේ කාරණාව ආරම්භ කරන්නේ එතනින්. ඒ 80000ට බොහොම එහා කියන කාරණාවට සාධක මේ චර්යා පිටක වර්ණාවේ සඳහන් කරලා තියෙනවා. එතන පැහැදිලි කරනවා මහා රාජායි පඬිතෝ කුසලත්තිකෝ තමාට අනුන්ට පින් කැමති පිනෙන් ප්‍රයෝජන ඇත්තා වූ මේ මහරජු සඳහන් කරනවා අතීතයේ වනාහි විදේහ රට මීලු නුවර අපමහා බෝසතාණන් වහන්සේ මකාදේව නම් රජෙක් වූහ මෙන්න මෙතන සඳහන් කරනවා ඒ මකාදේව කාලේ කුමාර කාලයේ අවුරුදු 84000යි කියලා. කුමාර කාලේ. ළමා කාලයේ අවුරුදු 84000යි. සඳහන් කරනවා කුමාර ක්‍රීඩා කොට අවුරුදු 84000ක් ගෙවුවා කියලා. යුව රජු හැටියට අවුරුදු 84000ක් ගෙවනවා. රජකම් කරන කාලයේ අවුරුදු 84000යි. දරුවෙක් හැටියට අවුරුදු 84000යි. යුව රජු වෙලා අවුරුදු 84000යි. මහරජු වෙලා අවුරුදු 84000යි. මෙන්න මේ කාලය තුල තමයි තමන්ගේ කරන වෑමියාට දැනුවත් කරලා තියෙන යම් දවසක මගේ හිසේ නරකෙසක් දැක්කොත් එදාට මට ඒක කියන්න කියලා. එhmenan දැන් මේ අවුරුදු 84000 කාලවකවානු තුනක් ඉක්මෙව්වට පස්සේ තමයි මේ කරණවැමියා දකින්නේ නරකෙසක් තියෙනවා. එදා සඳහන් කළා ස්වාමීනි නරකෙසක් පහළ වෙලා මට පෙන්වන්න කියලා සඳහන් කළා. සතරන් අඬුවකින් ගලවලා රජ්ජුරුවන්ගේ අත්ල මත තියලා නරකෙස රජ්ජුරුවන්ට දකින්න සලස්වනවා. ඒ වෙලාවේ රජුරු තීරණය කරනවා මාගේ වයස පැහැරගත්තා. රජුරවන්ට හැඟුණ හැටි මේ නරකෙස මාගේ වයස පැහැරගත්තා. යමයාගේ දූතයා මා සොයාගෙන ආවා. දේව දූතයෝ පහළ වෙලා. එහෙමනම් දැන් මං රජකම් කළා හොඳටම රජකම් කළා හොඳටම ඇති. දැන් මං රාජ්‍යයෙන් පිටවිය යුතුයි. වහ වහා සංසාරයෙන් එතර යන්න මා විසින් ප්‍රෞජ්ජා ධර්මයේ සම්පූර්ණ කර යුතුයි. එහෙම තීරණය කළා ආමන්ත්‍රණය කළා තමන්ගේ වැඩිමහලු පුතාට. පුතාට කතා කරලා මේ කාරණාව පුතාට කීවා. පුතේ උඹේ තාත්තගේ ආයුෂය යමයා විසින් පැහැරගත් බවට සැලකුණු ඉදිරිපත් වෙලයි තියෙන්නේ. මා විසින් දැන් රජකම් කළා ඇති. මා රාජ්‍ය අතහැර මාගේ විමුක්තිය සොයාගෙන යා යුතුයි. ඔබ මේ රාජ પરම්පරාව නොබිඳ ඉදිරියට පැවැත්විය යුතුයි. මෙතන විශේෂයෙන් රාජ પરම්පරාව බිඳින්න එපා කියලා සඳහන් කළේ මා සිද්ධ කළා වූ කුසල ධර්මයන් කවදාවත් ඔබ විසින් අතහරින්න අතහරින්න එපා ඒ විදිහටම ඔබද කුසල් වර්ධනය කරගනිමින් ලෝකයාට ආදර්ශ දෙමින් ලෝකයාට අවවාද කරමින් මේ රාජ්‍ය දසරාජ ධර්මයෙන් යුක්තවම පැවැත්විය යුතුයි කියන උපදේශයයි මේ ලබලා දෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මනාව රාජ්‍යයේ අනුශාසනා කොට තමාට තවත් ජීවත් වෙන්න අවුරුදු 80000ක් ආයු ඉතිරුව තිබියදී මාර්යා සමීපෙහි සිටියකු මෙන් Taman ගැන සිතමින් කලකිරුණු සිත් ඇත්තේ පැවිදි විය. තව එතකොට ජීවිතයේ ඉස්සරහට අවුරුදු කීයක් තියෙනවද? තව ආයු කාලය 84000ක් එහෙම්මම එහෙම්මම ඉතුරුයි. නමුත් රජුරෝ දැන් හිතාගෙන ඉන්නේ කොහොමද? මම ගෙනියන්න මාර්යා ඇවිල්ලා මේ රජුරෝ මාර්යාගේ ඉස්සරහ පිට ඉන්නවා වගේ තමයි රජුරෝ කල්පනා කරන්නේ. තරම් බය වෙලා. ඇතිගෙන ඉන්නේ මරණය මා ළඟයි කියලා. නමුත් තව අවුරුදු 84000ක් එහෙම්මම තියෙනවා. ඉතින් මේ කාරණා අපිට අහනකොට නම් හරි විචිත්‍රයි. හරි ගැඹීරයි. නමුත් අපි අපේ පැත්තෙන් කොච්චර දේවල් හිතිය යුතුද මේ අවුරුදු 84000ක් තව එහෙම්මම ආයුෂ තියෙන කෙනා මේ කල්පනා කරන්නේ නරකෙස දැකලා මම මායාවේ ඉස්සරහ පිට ඉන්නවා තව ටිකකින් මං අරන් යනවා කියලා. එහෙම කල්පනා කරලා තමයි සංසාරෙට කුසල් රැස් කරන්න තීරණය කරන්නේ. නමුත් අපි අර මුලින් සඳහන් කරපු විදිහට එnde එnde එnde එnde දුස්සීල වෙච්ච නිසා අපේ ආයුෂ අද අවුරුදු 65ට 70ට සීමා වෙන්න ඇවිල්ලා. එහෙමනම් අපි කෙසේ මායя පිළිබඳව කල්පනා කළ යුතුද කියන කාරණාව අපි විසින් මේ කරුණුත් එක්ක අවබෝධ කළ යුතුයි මෙනෙහි කරගත යුතුයි ජීවිතේට ප්‍රත්‍යවේක්ෂා කරගත යුතුයි ඒ කාරණා. ඒ කියන්නේ නිතර නිතර ඒ කරුණ මෙනෙහි කළ යුතුයි. ඉතින් මකාදේව රජතුමා පුතාට රාජ්‍ය භාර දීලා පිටත් වුණා. ක්‍රමානුකූලව පුතත් ඒ විදිහටම රාජධර්මයේ සම්පූර්ණ කරමින් රාජ සකල සත්වයාට අනුකම්පා කරමින් රාජ්‍ය කරමින් ගිහිල්ලා පුතත් තමන්ගේ ආයුෂ 84000ක් ඉතුරුව තිබියදී පුතත් රාජ්‍ය තමන්ගේ පුතාට බාර දීලා එයත් පිට වෙලා යනවා. ඒ පුතාගේ පුතක් නැත්තම් මකාදේව රජුණන්ගේ මුණුබුරක් ඒ විදිහටම රාජ්‍ය කරලා එයාටත් ආයුෂ 84000ක් ඉතිරිව තිබියදී ඒ විදිහටම පිට වෙලා යනවා. සඳහන් කරනවා මේ රාජ පෙළපත මේ තරම් ගුණධම් පුරමින් ලෝකයාට කල්යාණ මිත්‍ර වෙමින් කොතරම් පහළ වුණාද කොතරම් රජකම් කළාද කියලා. රජවරු 84000ක්ම පහළ වෙනවා. මේ රජවරු 84000න් දෙන්නෙක් හැර ඉතුරු සියලු දෙනාම නරකෙස දැක්ක දවසේ රාජ්‍යයත් ඇහැරියා. රජවරු 84000ක් පහළ වෙනවා. ඒකයි මම කිව්වේ මේ කාරණාව අපි මේ ආයුෂ අඩුවීම පිළිබඳව කතා කරපු කාලේ ඉඳලා හුඟක් ඈතට යනවා කියලා. රජවරු 84000ක් පහළ වෙන්නේ. මෙච්චර ආයුෂ තියන අය 84000 වුව එක හතරක් එකතු වෙච්චාම අවුරුදු 336000ක්. ඒතරම් ආයුෂයි. ඉතින් රජ පරම්පරාවල් නැත්නම් රාජවරුම 84000කින් දෙන්නෙක් හැර ඉතුරු සියලු දෙනාම මේ චර්යා පිටක අට කතාවේ සඳහන් කරනවා 83998ක් රජවරු මේ විදිහට නරකෙස දැකලා අතහැරලා ගියා රාජ්‍ය කියලා. අන්න එහෙම වෙච්ච අවස්ථාවක සඳහන් කරනවා රජවරු හිසෙහි නරකෙස් දැක්මයි දැක්මෙන්ම පැවිදි වූහ. ඉක්බිති බෝධිසත්වයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිටියාහු මා විසින් මනුෂ්‍ය ලෝකයේහි කළ යහපත් කටයුතු පවතීද නොපවතීදයි සිහි කරන්නාහු මෙතෙක්කල් පැවතින දැන් නොපවතින්නේ හැයි දුටහ දැන් එතකොට මකාදේව රජුට වෙලා හිටිය අපේ බෝසතාණන් වහන්සේ රජවරු 84000ක් මේ විදිහට රාජ්‍ය අතහැර අතහැර යනකනුත් උන්වහන්සේ බඹලෝ මොනතරම් දීර්ඝ කොයිතරම් දීර්ඝ ආශිද අන්න ඒ වෙලාවේ බලනවා මා විසින් මනුස්ස ලෝකයේදී කළ යහපත් කටයුතු පවතීද නොපවතීද මෙතෙක්කල් පැවතුණා එහෙනම් රජවරු 84000න් දෙන්නෙක් හැර ඉතුරු සියලු දෙනාම පැවිද්ද හොයාගෙන අර වගේ ගියා. දෙන්නෙක් නොගියා කියලා කියන්නේ ඒ අය ඒ තරම් සංසාරයට බය බවක් දැක්ුවේ නැති බවක් වගේ හැඟීමක් තියෙන නිසායි විය හැකි මෙතන සඳහන් කරන්නේ මෙතෙක් කල පැවතින දැන් නොපවතින්නේ හැයි දුටහ. දැන් නම් පවතින එකක් නැහැ. නමුත් මගෙන් එදා ආරම්භ වෙච්ච මේ පරපුර ආරක්ෂා කරපු සිල් ගුණ මෙතනින් බිඳිලා ගියොත් ආයේ ලෝකයට මේක බුද්ධාන්තරයිකුත් නෙමෙයිනේ මේ. ඒ නිසා ලෝකයට සත්පුරුෂයෝ නැහැ. එහෙනම් මැරෙන මැරෙන අය පුරවන්නේ සතර පායමයි. ඒ తত্ত্বය මා විසින් නැති කළ යුතුයි. එහෙම තීරණය කරලා වහාම බබළුවින් පුට වෙලා අර තමන්ගේ પરම්පරාවෙම රජෙකුගේ බිෂවකගේ කුස ඇවිල්ලා පිළිසිඳ ගත්තා. එහෙම කුසේ පිළිසිඳ ගනිමින් තමන් විසින් අරගෙන ආපු පුණ්‍යවන්ත પરම්පරාව නිමාවට යන්න දෙන්නේ නැතුව ආය මේක ගැට ගහපු නිසා නිමි කියන නමින් තමයි උපදිනේ. අන්න ඒකයි සඳහන් කළේ නිම් වලලු සම්බන්ධ කරමින් පහළ වුණ නිසා නිමි නමින් සඳහන් කරන්නට යෙදුණා. ඉතින් නෙමින් ගතෙන්තෝ විය uppannoti nimiti laddanamooti කියන ලද. ඒ නිසා සඳහන් කරන ඔහුට නම් තබන දවසේහි පියා විසින් කැඳවන ලද ලක්ෂණ පාඨකයෝ ලක්ෂණ පරීක්ෂා කොට බලා මහරජය මේ කුමාරයා ඔබගේ වංශයේ දියුණුව කරන්නේය. මේ කුමාරයා ඔබේ වංශයේ දියුණුව සකස් කරනවා. ඒ නිසා නිමිත්ත පාඨකයෝ සඳහන් කරනවා මේ වෙන කවුරුවත් නෙමෙයි මේ ඔබේ પરම්පරාවේ මුත්තණුවමයි කියලා. પરම්පරාවේ ආරම්භකයමයි මේ ඇවිල්ලා තියෙන මේ ඔබේ මුත්තණුව කියලා සඳහන් කරනවා මහා පුණ්‍යවන්තයි මහානුභාව සම්පන්නයි මහා පිං ඇත්තෙක් යනුවෙන් ප්‍රකාශ කළහ. ඒ අහලා රජ්ජුරුවද මේ විදිහට සඳහන් කරනවා අර්ථයට අනුව නිමියයි මොහුනම් කළ යුතුය. මේ අර්ථයට අනුව මොහුට නිමි කියන නම දිය යුතුයි කියලා සජ්ජිරු සඳහන් කළා. ක්‍රමානුකූලව හැදිලා වැඩිලා පෝෂණය වෙලා බොහෝම ධාර්මික ජීවිතයක් ගත කළා. තාමත් දීර්ඝ ආයුෂ තියෙන කාලේ. තාමත් මිනිස්සුන්ගේ ආයුෂ ඒ වෙනකොටත් 80000ට පිරිහිලා නැහැ. තාමත් එයින් එහා තමයි ආයුෂ තියෙන්නේ නිමි රජුරවන්ට. ඒ නිසා මේ අවුරුදු 80000න් පල්ලෙහ කතා කරන රාජවංශවල නිමි රජුරුවන්ගේ නමක් නැහැ. ඒ නැත්තේ 80000ට ඉහළින් ජීවත් වෙච්ච ජීවත් වෙච්ච නිසා. ඒ නිසා ಗುಣධර්ම සම්පූර්ණ කරමින් දන් දෙමින් කටයුතු කළා කියලා සඳහන් කරනවා. තමන්ගේ රාජ්‍යයේ හැම වෙලාවෙම දානශාලා පහක් තියෙනවා. රාජ්‍යයට ඇතුළු වෙන දොරටු හතරේම දානශාලාවල් හතරයි. රාජ්‍ය මැද්දේ එක දානශාලාවයි. එක දවසකට මේ දානශාලාවක කහවණු ලක්ෂ කැප කරනවා. එතකොට දවසට දානශාලාවල් පහේ කහවණු ලක්ෂ පහක් එක දවසට වියදම් කරනවා දාණය දානීය උදෙසා. මෙහෙම දන් දිදී දන් දිදී කටයුතු කරන අතර රජුරු සජ්ජිරු නිරන්තරයෙන් පෙහෙවස් රකින්නවා. සඳහන් කරනවා පසළොස්වක පොයේ දවසට කලින් දවසක් පසළොස්වක පොයේ දවසත් රජ්ජිරු අනිවාර්යෙන් සිල් ගන්න දවසක්. අමාවක දවසට කලින් දවසක් අමාවක දවසත් රජ්ජිරු අනිවාර්යෙන් සිල් ගන්න දවසක්. ඒ නිසා පුර අව පොය දිනයන්හි පෙහෙවස් සමාදන් විය කියලා කැරියා පිටකේ සඳහන් කරනවා. පුර අව පොය දිනයන්හි පෙහෙවස් සමාදන් විය. මහජනයාද දාන ආදී පින්කම් වල සමාදන් කරවීය. මේ මහජනයටවත් කවදාවත් නිකං නිස්කාරණේ කාලේ නැහත්ති කර කර සම්පප්‍රලාප දොඩ දොඩ අකුසල් රැස් කර කර සතරපායට ගමන් කරන කාරණා කතා කරන්න දිද්දිදී රාජ්‍යයේ හැසිරෙන්න දුන්නේ නැහැ හැම වෙලාවෙම රජුරෝ ඒ කරුණු ඒ කරුණු හෙව්වා මේ දානශාලාවල් පහේ දන් දෙනව සීමාවක් නැති නිසා මේ රටවැසියෝ හැමදාම මෙව්වට සම්බන්ධ කෙරෙව්වා මේ රටවැසියන්ට නිරන්තරයෙන් සිල් රකින්න උදව් කළා. ලෝකේ පහළ වෙන පරම කල්යාණ මිත්‍රයන්ගේ ස්වභාවයයි. ඒ නිසා තමන්ද සිල් රකිමින් රටවැසියන් දේ සඳහා යොදවමින් කොයි තරම් රජුරෝ මිනිස්සු දානයට සහ සීලයට යොමු කළාද සඳහන් කරනවා දෙව්ලොව පිළිලා ඉතිරුණා අපායේ වියලෙන්න පටන් ගත්තා කියලා. නිරයට යන්නන්ගේ ප්‍රමාණය වේගෙන් අඩු වෙන්න පටන් ගත්තා. දෙව්ලොව යන්නන්ගේ ප්‍රමාණය එන්න එන්න එන්න වැඩි වෙන්න පටන් ගත්තා. දැන් මේ දෙව්ලොව ගියපු අය නිමි රජුරෝ නිසා සිල් දැකලා දන් දීලා දෙව්ලොව ගියපු අය. සඳහන් කරනවා මේ දෙවිවරු දෙව් විමන් වලට වෙලා නිමි රජුරෝ ගැන කල්පනා කරනවා කියලා. අනේ නිමි නම් මේ මහා සත්පුරුෂයා ලෝකේ පහළ නුණා නම් අපිද සතර පායන් පුරවන්නන් මිස දෙව්ලොව පුරවන්නන් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් පසළොස්වක පොය දවසට තමයි සුධර්මා දේව සභාව රැස් වෙන්නේ. දැන් එතකොට සුධර්මා සභාවටත් යන සෑහෙන දෙවි පිරිසක් නිමි රජුරෝ නිසා දෙව්ලොව ගියපු අය. ඒ අය දේව සභාවට ගිහිල්ලත් නිමිරජ්ජුරුව පිළිබඳව කතා කරනවා. දේව සභාවෙත් දැනුවත් කරනවා නිමිරජ්ජුරුව පිළිබඳව. ඉතින් මේ කාරණාවෙන් අපිටත් බොහෝම වටින කරුණු රැසක් එළිදරව් වෙනවා. මොකද මේ මනුස්ස ලෝකේ ඉන්න අය බොහොම උතුම් වැඩ කරනකොට, පින්කම් කරනකොට දෙවිවරු නිරන්තරයෙන් ඒව දිහා බලනවා. බලාගෙන ගිහිල්ලා මේ ඔක්කොම සාකච්ඡා කරනවා. අපි දන්නේ නැති වුණාට අපි කරන පින්කම් පිළිබඳව සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන දවස තමයි පසළොස්වක පෝය දවස. සුධර්මා සභාවට තමයි රැස් වෙන්නේ. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තමයි එහි ප්‍රධානත්වයේ අරගන්නේ. ඒ නිසා මේ හතර පෝයෙටම සතරවරම් දෙවිවරු මේ ලෝකෙ දිහා බලනවා නිතර නිතර. ඒ බලන්නේ මේ මිනිස්සු කරන පින්කම් දිහා. මිනිස්සු කොච්චර සීල් රකින්නවද? මිනිස්සු කොහොම දන් දෙනවද? දන් දෙන අය අතර ශ්‍රද්ධාව ඉදිරිපත් කරගෙන, ලෝභය, දේශය, මෝහය නැති කරගෙන පින් පිරෙන විදිහට දන් දෙන්නේ කවුද? ඒ අය කොච්චර කුසල් ලබනවද? ඒ අය පින්කම් කරන නිසා අපට කොච්චර පින් අත්පත් වෙනවද? ඒ පුණ්‍යවන්තයෝ නිසා ලෝකය කොහොම පවතිනවද? මේ කරුණ ඔක්කොම උන්වහන්සේලා දකිනවා. මේ සියලුම කරුණු කාරණා සුධර්මා සභාවේ සාකච්ඡා කරනවා. එතකොට මිනිස්සු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන අනිකුත් පූජාවල් ඒ සියලුම දේවල් උන්වහන්සේලා සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෝධීන් වහන්සේලා රෝපණය කරනකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය වහන්සේලා හදනකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුගන්ධ කුටි හදනකොට ඒ සියලුම දේවල් මේ දෙවිවරු සුධර්මා සභාවේ සාකච්ඡා වෙනවා. සාකච්ඡා කරමින් මේ දේවල් කරන්ඩ උන්වහන්සේලාගේ අනුග්‍රහය, ආශිර්වාදය නිරන්තරයෙන් අපිට ලබලා දෙනවා. ඒ කටයුතු කරන්න ශක්තිමත් කරනවා. ඉතින් ඒ නිසා මේ දෙවිවරු සුධර්මා සභාවට රැස් වෙච්චහම මේ මනුස්ස ලෝකයේ ඉන්න නිමි රජුරෝ ගැන නිතරම නිතරම කතා කරනවා. ඒ කතා කිරීම ප්‍රශංසා කිරීම නිසා දෙවිවරුන්ට ලොකු ආසාවක් ඇති වෙනවා නිමි රජුරෝ බලන්න. එහෙම ආසාවකුත් තියෙනවා. හැබැයි නිමි රජුරෝ එක දවසක් පෙහෙවස් සමාදන් වෙලා තමන්ගේ මාලිගාවේ උඩුමහල් තලාවේ විවේකීව ඉන්න වෙලාවේ නිමි රජුරෝ තැනක වාඩි වෙලා මහලුකු ප්‍රශ්නයකට මැදි වෙලා උත්තර හොයනවා. මොකද රජුරෝ මැදි වෙච්ච ප්‍රශ්නේ රජුරෝ මැදි වෙච්ච ප්‍රශ්නේ තමයි මේ ලෝකේ දානයේද වැඩියෙන් වටින්නේ බ්‍රහ්මචර්යාවද වැඩියෙන් වටින්නේ. දැන් රාජුරන්ට මේක තීරණය කරන්න බෑ. එහෙම කල්පනා කර කිනේට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට මේක දැනෙනවා. නිමි රජුරෝ මහා පැනයකට උත්තර හොයනවා. දානයේද වටින්නේ බ්‍රහ්මචර්යාවද වටින්නේ. ඒ නිසා සක් දේවේන්ද්‍ර කල්පනා කළා යා යුතුයි. නිමි රජුගේ මේ පැනේ මා විසින් විසඳා දිය යුතුමයි. ඒ නිසා එනවා. නිමි රජුරු ඉන්න තැනට වෙනවා. නිමි රජුරු අහනවා බ්‍රාහමණය ඔබ කවුද? නැත්නම් කවුද මෙතෙන්ට ආව කෙනා? සඳහන් කරනවා මහරජුනි මම දෙදෙව් ලෝකයට අධිපති ශක්තිය විදු. එතකොට බලන්න පින්නතනේ දැන් මේ සිල් ගුණ පුරණ මේ මහා පුරුෂයාණන් ළඟට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෙව්ලොවින් බහැලා එනවා කියලා කීවේ. එහෙකින් අපිට පේනවා ಗುಣධර්ම සම්පූර්ණ කරන අය ළඟට මේ දෙවිවරු විටින් විට ඇවිල්ලා පෙනී හිටින්න පෙනී හිටින්න උත්සාහ කරනවා. ඒ ಗುಣධර්ම පුරාගෙන යන පුජ්‍යලයාට යම් අපහසුතාවයක් කරදරයක් කම්කටොල්ලක් ඇති වෙනවා නම් නැත්තම් මානසික චිත්ත පීඩාවක් ගෙන දෙන දහම් කරුණක් විසඳ ගන්න බැරි වෙනවා නම් සමහරලාට සිහිනෙන් නමුත් ඇවිල්ලා පෙනී හිටලා මේ කාරණාවල් විසඳලා දෙන්න තරම් උන්වහන්සේලා බොහොම බොහොම කාරුණික වෙනවා. හැබැයි එන්නේ සිල් ගුණ තියන අය ගාවට සංසාරයෙන් එතර යන්නේ කොහොමද කියලා බුදුමගේ ගමන් කරන්න වෑයම් කරන්නන් සොයාගෙනම තමයි උන්වහන්සේලා ඉන්නේ. ඒ නිසා කෙලින්ම සඳහන් කරනවා උන්වහන්සේට සංගවන්න දෙයක් නැති නිසා මහරජිනි මම සක්‍ර දේවේන්ද්‍රයෝ වෙමි. ඔබ තුල ඇති වෙලා තියෙන පැනේට පිළිතුරු සපයන්න මා ආවෙමි. මගේ පැනේට පිළිතුරක් ඔබ ළඟ ඇද්ද? ඒ වෙලාවේ සඳහන් කරනවා මහරජුනි මේ ලෝකයේ උතුම්ම නම් Brahmacharyaවමයි. Brahmacharyaව ලෝකයේ අති උතුම්. ඒ ඒ පුජ්‍යලයන් Brahmacharyaව ආරක්ෂා කළ ආකාරයට මනුලව ඉපදුනා, මධ්‍යම ආරක්ෂා කරපු අය දෙව්ලොව ඉපදුනා, සුද්ධ විදිහටම ආරක්ෂා කරපු අය බඹලොව ඉපදුනා. මේ කාරණාව ධර්මානුකූලව විචිත්‍රව දීර්ඝව පැහැදිලි කරලා දීලා නමුත් නිමි රජුලන්ට සඳහන් කරනවා මහරජුනි නමුත් කවදාවත් දානේ අත්මහල යුතුයි. දානේ ජීවිතය සුවපත් කරන්න, දානේ සසර සුවපත් කරන්න අත්‍යවශ්‍යයි. ඒ නිසා දානේ කවදාවත් අත්හරින්න එපා. දානේ පිළිබඳව කවදාවත් අඩුතක්සේරුවක් අඩුතක්සේරුවක් තියන්න එපා. ඔබ සම්පූර්ණ කරන්නා වූ මේ දානාදී ධර්මයන් එසේම ආරක්ෂා කරමින් තව තවත් දියුණු කරගනිමින් ඔබ දානයෙන් කුසල් රැස් කර යුතුමයි. කියලා ආශිර්වාද කරන්ට යෙදුණා. ඒ නිසා සඳහන් කරනවා දිය යුතු වස්තුන් හා යාචක ජනයාගේ අධික බව නිසා රජුරු දන් දීගෙන දන් දීගෙන යනවා. දවසින් දවස දවසින් දවස දානි ලබා ගන්න එන පිරිස වැඩි වෙනවා. එතකොට යාචකයන්ගේ ප්‍රමාණය වැඩි. දෙන්න තියෙන වස්තුවක් වැඩි. යාචකයන්ගේ ප්‍රමාණයත් වැඩි. ජනයාගේ අධික බව නිසාත් දිය යුතු දේවල් වල තියෙන අධික බව නිසාත් එක දොරටුවකින් දෙන්න බැරුව යනවා. ඒ නිසා සඳහන් කරනවා හැම දානශාලාවෙම දොරවල් හතරක් අරින්න කියලා. දැන් හතර පැත්තෙම බෙදෙනවා. හතර පැත්තෙම බෙදුවත් කවදාවත් මේවා ඉවර වෙන බවක් ඉවර වෙන බවක් සඳහන් වෙන්නේ ඒ නිසා සඳහන් කරනවා අරුණ නැගි වේලේ පටන් අඳුර වැටෙන තුරුම දානේ පැවැත්වේ. සෙසු කාලයේද සිය ගණන් පහන් දැල්වේ. දහවල් කාලේ ඉඳලා උදේ කාලේ ඉඳලා රැ වෙනකම්වත් දන් දෙනවා. අනික් වෙලාවට පහන් දැල්වනවා. ඒ කියන්නේ රැ ඉඳලා එළි වෙනකුණුත් දන් දෙනවා. උදේ ඉඳලා රෑ වෙනකරුත් දෙනවා රෑ ඉඳලා එළි වෙනකරුත් දන් දෙනවා ඒ කාලයේ දෙනු ලබන්නේමය ඒ සඳහන් කරන්නේ පහන් දැල්ලූ කාලයේ දෙනු ලබන්නේමය එම දාණය දුගී මගී යාචකයන්ට පමණක් දෙන ලද්දක් නොවේ කියලා සඳහන් කරනවා මේ දුගියන්ට යාචකයන්ට විතරක් දුන්න දානයක් නෙමෙයි ඉක්බිති ධනවතුන්ටද මහා භෝග ඇත්තවුන්ටද සුදුසු සුදුසු පරිදි මහා සුදර්ශන රජු දන් දුන් දාණය හා සමානව ඊට උදාර වූ ඊතා ප්‍රණීත වූ දාන වස්තුන් පරිත්‍යාග කිරීම නිසා සියලු දඹදිව වැසි මිනිසුන් දානය පිළිගත්තහ. එතකොට මේ දාණය මුළු ජම්බුද්දීපේටම දෙනවා. ධනවතුන් භෝග ඇත්තන් කියලා කොටස් කිරීමක් නැහැ. ඕනම කෙනෙකුට කැමැති කැමැති පරිදි අරගෙන යන්න මුළු ජම්බුද්දීපේම මේ දානයේ ප්‍රතිග්‍රාහකයෝ බවට පත් වෙලා. නිමි රජු දාන දායකයා බවට පත් වෙලා අනික් සියලු දෙනා දාන ප්‍රතිග්‍රාහකයෝ බවට පත් වෙලා. එතකොට මෙහෙම දන් දෙන්න ජම්බුද්දීපේ ගියහම කොයිතරම් විශාලද? අපි දැන් දන්නවා සාමාන්‍ය වශයෙන් ජම්බුද්දීපේ තරම. ඉන්දියාව කියන රට විතරක් දඹදිව නොවන බව අපි සාකච්ඡා කරලා තියෙනවා. ලෝකයේ බෙදිච්ච මහද්වීප හතරේ විශාලතම මහද්වීපය. මේ මුළු මහද්වීපේම ජීවත් වන්නන් එක්කෙනෙක්වත් නැර දන් දෙන්න තරම් කොයි වාගේ බව භෝග සම්පත් පහළ වෙලා තියෙන්නේ ඒ නිසානේ දෙන්න තියෙන ප්‍රමාණය වැඩි, ගන්න ඉන්න ප්‍රමාණයක් වැඩි. දෙන්න තියෙන අවකාශය අඩු වෙලා නිසා තමයි දොරවල් හතරක් විවර කරලා දෙන්න පටන් ගන්නේ. මේ එක දානශාලාවකත් නෙමෙයි. දානශාලා පහම දානශාලා පහම එහෙමයි. ඒ නිසා සඳහන් කරනවා මහත් උත්සවශ්‍රීයක් අරගෙන තිබුණේ කියලා මුළු ජම්බුද්දීපේම. දාන උත්සවයක්. දවල්ටත් එහෙමයි, රැටත් එහෙමයි, 24 පැය මෙහෙමයි 365 දා මෙහෙමයි දාන උත්සවයක් මහත් උත්සවශ්‍රීයක් අරගත්ත කියලා සඳහන් කරනවා මිනිස්සුන්ට විතරකුත් නෙමෙයි මේ දානෙ දෙන්නේ ඊළඟට පක්ෂීන්ටත් දෙනවා. කුරුල්ලන්ට වෙනම ආහාර දෙනවා. සිව්පාවන්ට වෙනම ආහාර දෙනවා. ඒගොල්ලන්ටත් වෙනම දාන ශාලා හදලා මේ සත්තු සිව්පාවන්ටත් දන් දෙනවා. මිනිස්සු විතරක් සැනසුණා මිනිස්සු විතරක් සැනසුණා නෙමෙයි. මිගපක්ක නරාදීනම් යයි කියන ලදී. හුදෙත් තිරිසංගත සත්වයන්ට පමණක් නොවේ. දවසක් පාසා එතකොට මිනිස්සුන්ට, තිරිසනුන්ට, පක්ෂීන්ට ඒ ඇයට දන් දුන්නා විතරක් නෙවෙයි සඳහන් කරනවා දවසක් දවසක් පාසා പ്രേතාදීන්ටද පින්දීම කළේය. මේ සියලු දෙනාටම දන් දීදී ඒ දාණය ලබන්න බැරි പ്രേතාදී සියලු සත්වයන්ට පුණ්‍ය වූ දානයක් දුන්න පින් දෙන්න පටන් ගත්තා. ඒ වාගේ පින්කමකුත් කරනවා. මෙසේ එක් දානශාලාවක දන් දෙයේද ඒ ආකාරයට දානශාලා පහේම දානේ පැවැත්විය. පෙළෙහි වනාහි පදාහං මාපිත්වාන චතුසාලං අතු මුකං යනුවෙන් එක් දානශාලාවක් මෙන් දේශනා කරන ලද වූද ඒ දානශාලා පහම බව සිහිපත් කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා හඳනා පොරෝනා වස්ත්‍රද යහන්ද ආහාර පානද භෝජනද නොකඩ කොට මහදන් පැවැත්වීම. එතකොට මේ දානේ දුන්නා කියලා කියහම මේ ආහාර පාන විතරක් නෙමෙයි. හඳින පොරෝණ වස්ත්‍රත් තිබිලා තියෙනවා. ඇඳ පුටුත් තිබිලා තියෙනවා. තවත් ඉල්ලන එදිනෙදා ජීවිතයේ ඒ ඒ අයට පරිහරණය කරන්න අවශ්‍ය සියලුම දේවල් වලින් මේ දාණය සම්පූර්ණ වෙලා තියෙනවා. අහවල් දෙයක් මේ දානශාලාවෙන් නොලැබුණා කියන දෙයක් නොලැබුණා කියන දෙයක් තිබ්බේ නෑ. සිවි රජුරු දන් දෙනකොට ආහාර පාන ආදී වස්ත්‍රාභරණ ඇඳපුතු දුන්නා විතරක් නෙමෙයි සඳහන් කරනවා රන් ඉල්ලපු අයට රන්, රිදී ඉල්ලපු අයට රිදී, මණික් ඉල්ලපු අයට මණික්, අශ්වය ඉල්ලපු අයට අශ්වය, අජානීය අශ්වය ඉල්ලපු අයට අජානීය අශ්වය, ඇත්තු ඉල්ලපු අයට ඇත්තු, රණින් සරසලා ඇත්තු ඉල්ලපු අයට රණින් සරසලා රත්තරන් කොපු දලවලට දාලා ඇත්තු ඉල්ලපු අයට රත්තරන් කොපු දාපු දලවල් සහිත ඇත්තු රත සමග අශ්වය ඉල්ලපු අයට රතේ සමගම අශ්වය මේ මොනවද ඉල්ලන්නේ මේ මිහි මත තියෙනවා නම් යමක් ඒ සියලු දේවල් මේ දානශාලාවේ දන් දෙනවා එහෙනම් මේ මේ දානශාලාත් එහෙමම දන් දෙන දානශාලා ඒ නිසා අපිට හිතාගන්න බෑ ඒ දාන පාරමිතාවල් කොහොම කොහොම සම්පූර්ණ කෙරෙන්නේ නැද්ද කියලා එහෙම සඳහන් කරලා භෝජන වර්ගද සඳහන් කරනවා අබ්බෝ වජ්ජින්නම් කරිත්වාන ආරම්භයේ පටන් ආයු කෙලවර දක්වා දිවාරා දෙකෙහිම නොසිඳ කොට දුන්නේය. පටන් දන් දෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා රජ්ජුරුවන්ගේ ආයුෂ ඉවර වෙනකම් රැය දවල් දෙකේම එක මොහොතක්වත් කඩ නොවි මේ දන් දීම මේ දන් දීම සිදු කරගෙන ආවා. ඒ නිසා සඳහන් කරනවා ඒ දානීය සම්මා සම්බෝධිය අරබයා දාන පාරමී භාවයෙන් පැවති බව දක්වන්නේ යම්සේ එදා තමාගේ අධ්‍යාශය පැවතිනේද එසේමයි කියලා. මේ දාන පාරමිතා සියල්ලම සම්මා සම්බෝධිය වෙනුවෙන්මයි කියන ආධ්‍යාශය තමන් තුළ නිරන්තරයෙන් තිබුණා. ඒ ආධ්‍යාශය කොහොමද කියලා උපමාවක් පැහැදිලි කරනවා මේ විදිහට. යම්සේ සේවකෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා වෙත ඇවිල්ලා ස්වාමි පුරුෂයාගෙන් සේවකයාට හොඳට සැලකිලි ලබන්න නම් සේවකයා ස්වාමියාට හොඳට හොඳට කීකරු විය යුතුයි. අනිත් එක සේවයේද සේවයේද තමාගේ සේයයි කල්පනා කරලා හොඳින් සම්පූර්ණ කළ යුතුයි. එහෙම කරන සේවකයන්ට තමන්ගේ ස්වාමියා ඊටාම කීකරුයි. බොහොම ලෙන්ගතුයි. සාමාන්‍ය සේවකයන්ට නොදෙන දේවල් පවා ඒ අයට ලැබෙනවා. බොහෝ වස්ත්‍රාභරණ, වර්ෂයේ අවසාන වෙනකොට බොහෝ සන්තෝෂං. ඒ කීකරුකම නිසා. එහෙනම් යම්සේ යම් සේවකෙක් තමාගේ ස්වාමියාගෙන් එසේ තාන්න මාන්න භවභෝග සම්පත් ලබා ගන්න කීකරු නේද ලෞතර බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන දානයට තරම්ම කීකරු වුණා කියලා. ලෝභය, දේශය, මෝහය යටපත් කරලා අනුන් තලන පෙළෙන සිත් නැති කරලා මොහුට අවශ්‍යයි මොහුට එපා කියලා තීරණයක් නැතුව සියලු දෙනාම එකවන්ව සලකමින් මේ සියලු දෙනාම මගේ දරුවෝ හා සලකමින් එහෙනම් සියල්ලන්ටම තමන්ගේ ධන සම්පත් එකසේ බෙදිය යා යුතුයි කියලා කල්පනා කරන්නාසේ ධනය ඇත්තාටද නැත්තාටද එක විදිහටම මේ දාන ශාලාවල සංග්‍රහ කළේ වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරමින්මයි කියලා සඳහන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා මේ දානාභ්‍යාසයගේ උදාර බව දැක්වීමට දාන පාරමිතා වශයෙන් දේශනා කරන ලදී. දානයාගේ උදාර බව දක්වන්නේ මේක දාන පාරමිතාවේ හැටියට දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා දේශනාවෙහි වනාහි සීල පාරමිතාදීද පිරූ බව කියන ලද්දේමය. දන් දුන්නා විතරක් නෙමේ සීල පාරමිතාවක් පිරුවා. එහෙනම් අපි මේට කලින් සාකච්ඡා කරලා තියෙනවා දානයේ මහත්ඵල වෙන්න නම් දායකයා ඒකාන්ත වශයෙන් සිල්වත් විය යුතුයි කියන කාරණාව. තමාද සීලේහි පිහිටමින් දන් දෙමින් අන් සියලු දෙනාම සීලේහි පිහිටවා සසරෙන් එතර කරවන්න කටයුතුද ඔවුන් ලව්වා මුදුන්පත් කෙරෙව්වා. මේ දන් දෙන ගමන් දන් ලබන අයට ප්‍රතිග්‍රාහකයන්ට සිල් ගුණ පුරන්ඩ නිරන්තරයෙන් අවවාද ලැබෙනවා. සිල් රැකපල්ලා කියන අවවාදය නිතරම හම්බ වෙනවා. ඒ නිසා දාන පාරමිතාවත් සීල පාරමිතාවත් කියන දෙකම දෙකම සම්පූර්ණ වෙන කතාවක් හැටියට සිහිපත් කරනවා. සඳහන් කරනවා යම්සේ නුවණැති කුසලයෙන් ප්‍රයෝජන ඇති නිමිනම් රජෙක් වේද එබඳු දක්ෂ පඬිතයන්ගේ ඉපදීම ඒකාන්තෙන් ලෝකෙහි ආශ්චර්යකයි ජාතක පාළියේ සඳහන් කරන ලදී. නිමිනම් පඬිතෙක් ලෝකෙ ඉපදුනා එවන් පඬිතයන්ගේ ලෝ පහළ වීම ආශ්චර්යයක් හැටියට සඳහන් කරලා තියෙන බව පැහැදිලි කරනවා. ඒ ආසා සක්‍ර දේවේන්ද්‍රයාණන් ආදී කොට ඇති සියලු දෙවිවරු බෝධිසත්වයන් දකින්න කැමැත්ත ඇති වූහ. සියලු දෙවියන්ටම බෝසතුන් දකින්න කැමැත්ත ඉපදුනා. දෙවිවරු නිරන්තරයෙන් උන්වහන්සේ ගැන සාකච්ඡා කරන්න පටන් ගත්තා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බෝසතාණන් වහන්සේට ඇතිවෙච්ච සැකේ දුරු කරලා ගියාට පස්සේ දෙවිවරුන්ට ප්‍රකාශ කළා නිමි රජුරෝ ගැන. දෙවිවරු ඇහුවා ඔබ වහන්සේ ගියා නිමි රජු දකින්න. මොකද මේ සුධර්මා දේව සභාවේ ඉඳලා තමන්ගේ දිව්‍ය විමානේ වෛජයන්ති ප්‍රාසාදයේ ඉඳලා රජුගේ මදකට නැති වුණාට පස්සේ අනික දෙවිවරු බලනවා කොයි කියලා. ආවට පස්සේ ඇහුවා මහරජු කොහි ගියේද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා නිමි රජු දැක බලා ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු සපයා දීම සඳහා ගියේය. ඒ වෙලාවේ අහනවා නිමි රජු කොහොමද? රාජ්‍ය කොහොමද? ඒ වෙලාවේ රාජ්‍ය රූප පිළිබඳවත් රාජ්‍ය පිළිබඳවත් බොහොම වටින විස්තරයක් කරනවා වර්ණනාවක් කරනවා. ඒ වර්ණනාව නිසා දෙවියන්ගේ නිමිරජු දකින්න ඇති වෙන කැමැත්ත තව තවත් වැඩි වෙනවා. ඒ නිසා සඳහන් කළා ස්වාමීනි නිමිරජු දැක ගැනීමේ අවශ්‍යතාවය අපි සියලු දෙනාටම තියෙනවා. පුළුවන් නම් නිමිරජු මෙහි ගෙන්න ගමුද කියලා ඇහුවා. ඒකට කොයිතරම් ආශ්චර්යමත්ද? මනුස්ස ලෝකේ මනුස්ස කයෙන් දෙව්ලොව ගෙන්නා ගන්න තරම් පුණ්‍යවන්තයෝ පුණ්‍යවන්තයෝ සුදුසුයි. ඒ තරම් සිල්වත් පුණ්‍යවන්තයෝ ඒ තරම්ම පිරිසිදුයි. මෙන්න මේ ඉල්ලීම කරපු නිසා සඳහන් කරනවා Brahmacharya වාසයේහි මහානුභාවය රජුරවන්ට සඳහන් කරලා අප්‍රමාදීව දන් දෙමින් සිල් රකින්න කියලා සඳහන් කළා. දිව්‍ය සමූහයාගේ ඉල්ලීම නිසා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මාතලී දිව්‍ය පුත්‍රයා ආමන්ත්‍රණය කරලා සඳහන් කරනවා මාතලී එහෙමනම් මගේ රතේම්ම ගිහිල්ලා සක්‍ර දේවිඳුගේ රතේම්ම ගිහිල්ලා නිමි රජු දෙව්ලොවේ එක්ක ඉන්න කියලා. නිමි රජු දෙව්ලොවේ එක්ක යනවා. එක්ක යන අතර සඳහන් කරනවා රජ්ජුරුව දකින්න කැමති හැම දෙයක්ම පෙන්නගෙන ඉන්න කියලා. ඉතින් රජ්ජුරුව දකින්න කැමති බොහෝ දේවල් මේ වෙලාවේ මාතලේ දිව්‍ය පුත්‍රයා පෙන්නනවා. අපි ඒ කාරණාව සාකච්ඡා කරමු. දිව්‍ය ලෝකෙට එක්ක ගිහිල්ලා සුධර්මා දේව සභාවටම එක්ක ගියා. සියලුම දෙවිවරු රැස් වෙන තැන. සඳහන් කරනවා නිමි රජ්ජුරුවන්ට වාඩි වෙන්න සුදුසු ආසනයක් තිබුණේ නැහැ කියලා. මේ දිව්‍ය ලෝකේ. ඒ නිසා නිමි රජ්ජුරුව වාඩි වෙන්නේ කොතනද? සක් දෙවිඳුත් එක්ක එකට වාඩි වෙනවා. එතකොට දෙන්න වාඩි වෙලා ඉන්නේ එක මාසනේ. පාණ්ඩු කම්බල සෛලාංශලේ සක් දෙවි නොවි වාඩි වෙන්න තරම් නිමි රජුරෝ පුණ්‍ය තේජසින් බබලමින් බබලමින් හිටියපු කෙනෙක්. එහෙම වාඩි වුණාට පස්සේ මේ දිව්‍ය ලෝකේ තියෙන අප්‍රමාණ සැප සම්පත් පෙන්නලා දිව්‍ය කාමයට ආරාධනා කළා මේ දිව්‍ය සැප සම්පත් විඳින්න. නිමි රජුරෝ ඒ වෙලාවේ සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍රයන්ිනි මේ ණයට ගත්ත සැප වලට මම කැමති නෑ. මේ කාම සම්පත් ඔක්කොම ණයට ගත්ත දේවල්. යම් තැනක පංචස්කන්ධයේ උපදීද මහරජය නිරේට පාර පංචස්කන්ධය තුලයි ඇත්තේ. යම් තැනක පංචස්කන්ධය නැතිබෙන්නේද එතනින් නිරේ කවදාවත් නිරේට යන පුද්ගලයෝ ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ පංචස්කන්ධය මම පිනවන්නේ මම මේ දිව්‍ය ලෝකේ වැඩි කල් ඉන්නෙත් නැහැ. මනුස්ස ආයුෂයෙන් දවස් 7යි මම මෙහි ඉන්නේ. මනුස්ස ආයුෂයෙන් දවස් 7යි කියලා කියන්නේ ඒක තවතිසාවට තත්පර ගණනක් වගේ. ඒ තරම්ම සුළු කාලයක්. මම දවස් 7න් ආපහු යා යුතුයි. ආපහු මාතලීටම සඳහන් කරනවා රජුරවන්ට අවශ්‍ය වෙලාවට රජුරෝ ගෙනහිල්ලා මාලිගාවේ මාලිගාවේ බස්සලා එන්න කියලා. හැබැයි අර සඳහන් කළානේ රජුරෝ කැමති තැන් රජුරවන්ට පෙන්වන්න. දෙව්ලොව පුරාම එක්ක ගිහිල්ලා මාතලී දෙව්ලොව අසිරිය පෙන්නවා. රජුරවන්ගෙන් ඇහුවා මහරජය දෙව්ලොව නම් බැලුවා. නිරේ බලන්න කැමති නැද්ද කියලා. යමු මාතලී. ආපු එකේ එහෙත් එහෙත් බලාගෙන යමු කියලා. ඉතින් අපි මේ කාරණාවෙන් කරුණු කීපයක් සාකච්ඡා කරමු. ඒක හරියට ඒක හරියට වටිනවා. මාතලී රජුරෝ අරගෙන යනවා වේතරණිය ගාවට. වේතරණිය කියන්නේ නරකයේ තියෙන ඔසුපත් නිරය. මහ ප්‍රධාන නිරයක් නෙමෙයි. අපි සඳහන් කරලා තියෙනවා ප්‍රධාන අපායවල 8යි. ඒ අපායේ හතර පැත්තේ එක පැත්තක පුංචි පුංචි අපායවල හතර හතර වටේට 16ක් තියෙනවා. හතර වරක් හතර 16. වටේට 16ක් තියෙනවා. ඉතින් ඒ 16 ඒවට තමයි සඳහන් කරන්නේ ඔසුපත් නිරයන් කියලා. පුංචි අපායවල වලට. ආයුෂත් අඩුයි. අඩුයි කියන්නේ ඉතින් අපේ හැටියට අඩුයි නෙමෙයි. නිරේ හැටියට අඩුයි. ඉතින් එක නිරයක් තමයි ලෝකමු නිරය. ඉතින් ආයුෂ අඩුයි කියලා සඳහන් කරනවා. නමුත් කොච්චරද ආයුෂය? අවුරුදු 60000යි. ඒක තමයි එහි තියෙන අඩුව. ලෝක මුනිරේ 60000යි. සමහර උසුපත් නිරයන් ඊට වඩා ආයුෂවලින් වැඩිව තියෙනවා. නිමිරජ්ජුව අරගෙන යන්නේ වේතරණිය ගාවට. වේතරණිය කියන්නේ ගඟක්. මේ ගඟේ තියෙනවා වේවැල්. විශාල වේවැල්. පුවක් ගස්, පොල් ගස්, තල් ගස් වගේ වේවැල් ලොකුයි. ඉතින් වේවැල් වල කොහොමද කටු? අපි දන්නවා වේ කටු තියෙන බව. සඳහන් කරනවා මේ කටුවක් අඟල් 16ක් විතර දිගයි කියලා. ගඟ යුරේ තමයි වේවැල් තියෙන්නේ. ගඟ වතුරින් පිරීලා. ගඟ යුරේ තියෙනවා ගිනියම් වෙච්ච යවුල්. ඒවා ගිනියම් වෙලා තියෙන අර අඹදල්ල රතු වුණා වගේ රතුම රතු පාටයි ගින්දරෙන් වතුර ගෑවි ගෑවි තිබුණට නිමෙන්නේ නැහැ. යවුල් පිහිටලා තියෙන්නේ. යමපල්ලෝ නිරිසත්තු මෙතෙන්ට අරගෙන ගිහිල්ලා හොඳටම තලනවා. තලන්නේ යකඩ පොල්ලෙන්. ඒකත් අර වගේම ගිනි අරන් රතු පාටයි. ඒකෙන් තලලා තලලා අර අපි දැති ගොයියට මැඩුවම් අරගෙන විසි කරනවා වගේ මේ කෙල්ලවල් අරගෙන අර තලාපු නිරිසතාට අනිනවා. ඇනලා එයා ඒකෙන් උස්සලා ඈතට විසි කරනවා. අර පොල්ල පොල්ල හුල නායගාව තියෙනවා එහෙම උලක්. ඈත තියෙන පොල් ගෙඩි අරගෙන ඒකෙන් උස්සලා ඈතට විසි කරනවා. අන්න ඒ වගේ අර යවුලෙන් ඇනලා උඩට විසි කරනවා. ඈතට වීසි වෙලා ගිහිල්ලා මේගොල්ලෝ අර වේ කටුවල තමයි පැටලෙන්නේ. අඟල් 16ක් විතර දිගයි. මේ නිරිසත්තු හරි ලොකුයි. නිරේ ඉපදුනහම හරි ලොකුයි. සඳහන් කරනවා ගව් තුනක් විතර කියලා. තුන් ගව් පමණ උසයි. හැබැයි ඊටාම සියුම් ශරීරය. පැහැදිලි කරනවා මේ මල් පෙත්තකින් ගැහුවොත් කුඩු වෙන තරම් කියලා. තරම්ම සියුම්. නමුත් අර තරම් අර තරම් ලොකුයි. උස්සලා විසිකරහම වේකටු වල ඇමිනිලා ඉතින් මේගොල්ලෝ විලාපතියෙත් කෑ ගහනවා. හැම තැනින්ම ඇමිනිලානේ. වසර දහස් ගණන් ගැලවෙන්නේ නැහැ. ආහාරත් නැහැ, බොණ්ඩ වතුරක් නැහැ. සාපිපාසා දෙකෙන්ම පීඩිතයි. කෑ ගහ ගහ විලාප කී ගියේ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ටික ටික ටික ටික වේවැල් පාත් වෙලා වී කැටු වලින් ගැලවිලා මේ කට්ටිය වැටෙනකොටම වැටෙන්නේ අර මුල තියෙන යවුල්ලට. ඉතින් අපිට හඬත් එක්ක ඇහෙනවා වැටෙනකොට මෙහෙම හඬ ඇහෙන්න ඇති කියලා. මේ යවුල් වල පැටලිලා ඇමිනිලා තවත් කාලාන්තරයක් දුක් විඳිනවා. එහෙම දුක් විඳලා ආපහු වැටෙන්නේ ගඟට. ගඟට වැටිලා සඳහන් කරනවා මේ ගඟ රැලි බැලි පිහියා වගේ කියලා. කොහොමද ගඟේ රැලි නැගෙනවන්නේ. මේ රැලි වැදෙන වැදෙන තැන කැපෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගඟේ තියෙන ලුණු වතුර. කාෂාර ජලය කියලා සඳහන් කරනවා. මේ වතුර පැහෙනවා. පැහෙන ලුණු. ඊළඟට මේ ගඟේ නෙළුම් තියෙනවා. මේ නෙළුම් පත්‍රත් දැලිපිහිය සමානයි කැපෙනවා. දැන් රැලි වලිනුත් කැපෙනවා නෙළුම් පත්ක වලිනුත් කැපෙනවා. ඒ නිසා නිරිසත්තු බේරෙන්න කියලා හිතාගෙන යට යනවා. යටට ගියාම ගම්පතුලේ දැලිපිහිය හා සමානව පිහිය තුඩුඩට තියෙනවා කියලා සඳහන් කරනවා. පිටි ගහනවා. මැරෙන්නේ නැහැ. කර්මය ගෙවන්න තියෙනවානේ. එතකොට කැපෙනවා ලුණු වතුර, පැහෙන වතුර කොයිතරම් වේදනාවක් විඳිනව ඇද්ද? ඉතින් මේ කොහොම කොහම හරි නිරේ බලලා නිවි රජිරුව වෙවුලන තරම් බයයි. මේ නිරේ අපි දැන් මේ කතා කරලා අහගෙන ඉන්නවා විතරනේ. නමුත් මෙතෙන්ට භාජනය වෙච්ච පුජ්‍යලයා කොහොම ඇද්ද? ඒ නිසා නිමි රජිරුව අහනවා මාතලී මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන කර්මය කරලාද මාතලී මේ තරම් දුක් විඳින්නේ කියලා සඳහන් කරනවා ස්වාමීනි මනුස්ස ලෝකයේ ඉන්න දුබල මිනිස්සුන්ට ප්‍රබල මිනිස්සු විසින් අත්පාවලින් ගහනවා. අතින් ගහනවා, පයින් ගහනවා, හිංසා කරනවා, පීඩා කරනවා. අන්නේ දුර්වලයන් තැලූ පෙලූ මිනිසුන් නිරේට වැටිලා විඳින දුක්ඛන්දරාවයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. එහෙනම් කවුද මේ ඇමිලිලා දුක් විඳින්නේ? මනුස්ස ලෝකේ ඉන්න අහිංසකයන්ට තමන්ගේ ශක්තිය පෙන්න පෙන්න තලතලා පහර දීදී හිංසා පීඩා කරපු අයට උරුම වෙන්නා වූ දුකේ එක ප්‍රමාණයක් තමයි මේ වේතරණී වැටිලා විඳින්නේ. ඊළඟට එක් යනවා තවත් අපායක් ගාවට. ඒ අපායේ මේ සුනකයෝ ඉන්නවා ඇත්තු වාගේ. සුනකයාගේ විශාලත්වය ඇතෙක් වගේ. මේ විශාල සුනකයෝ දූවගෙන ඇවිල්ලා නිරිසතුන්ගේ මේ කෙන්ඩ දෙකෙන් අල්ල ගන්නවා. ධනහිසට පල්ලහ මේ කෙන්ඩෙන් අල්ලලා හපනවා. හපහම වැටෙනවා. වැටුනහම ඇඟ උඩ කකුලක් තියාගෙන මස් ඉර ඉරා කනවා. ගලව ගලව ඇද ඇද ඉර ඉර කනවා. කාල ඇටකෝටු බවට පත් කරනවා. විශාල ගිජිලි හිනියෝ සඳහන් කරනවා ගිජු ලිහිණියා කොච්චර ලොකුද කියලා බර කරත්තයක් වගේ ලොකුයි කියලායි සඳහන් කරලා තියෙන්නේ මේ පොතේ සඳහන් වෙන හැටිමයි බර කරත්තයක් වගේ ලොකුයි ඔහුගේ තුඩ හොට ලෝහමය තුඩ හා තා විශාලයි මේ තුඩෙන් අර ඇටකොටු වලට කොටලා විශාල ඇටකොටු තුංගව පමණ උස මිනිසයානේ කුඩු කරනවා ඇට කුඩු කරලා ඇට මිදුළු රබනවා කපුටොත් ඉන්නවා ඒ වගේම විශාලයි කපුටු විශාල හොටවල් මේ නිරිසත්තු මෙහෙම ඉන්න අතරේ සුනකයෝ දුවගෙන ඇවිල්ලා කෙන්ඩා වලින් හපලා පෙරලලා කනකම් සුනකයෝ දකින්නත් මේ මිනිස්සු එහෙම හැවිදිනවනේ. එතකොට අර කපුට මොකද කරන්නේ? කපුට එලගවගෙන ඇවිල්ලා ශරීරයට කොටලා මස් කිලෝ ගණන් ගලවලා ගන්නවා එකපාරකට. මේ පැත්තට බය අත එහාටම කරගෙන එහාට යනකොට අනිත් පැත්තෙන් කොටනවා. ඒ පැත්ත බලනකොට මේ පැත්තෙන් කොටනවා. ඉඳ ගන්නකොට පාත් වෙලත් කොටනවා. හැරිලා බලන්න පැත්තක් නැහැ හැම පැත්තෙම කොට කොටා මස් කඩලා ගන්නවා. ඉතින් විලාප දිදී කෑ ගහ ගහ අහට්ට පයින්නවා මෙහට්ට පයින්නවා ඇරෙන්නේ. ගියක් ඇතුළට රිංග ගත්තා, ගල් කුටියක් ඇතුළට රිංග ගත්තා කියන තැනක් නම් ඇත්තේ ඇත්තේ නෑ මහා කාකු රංචු පිටින් එන්නේ. ඒ අතර ගිජුලිහිනියොත් එනවා. ඉතින් කොට කොටා කොට කොටා ආහාරයට ගන්නවා. බල්ලොත් ඇවිල්ලා පෙරලගෙන පෙරලගෙන කනවා. ඉතින් මේ தත්ත්වය දැකලා නිමි රජුරෝ බොහෝම බීතියටපත් වෙනවා. බීතියටපත් වෙලා අහනවා මාතලී මොනතරම් පව් කෙරුවද මනුස්ස ලෝකේ මේ ඒ අතර කොයි වාගේ පව් කරපු අයද කියලා. ඒ නිසා සඳහන් කරනවා මසුරුකම නිසා මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ මසුරුකම නිසා දන් දෙන්න වෙයි කියලා. ලෝභ හිත නිසා දන් දෙන්න වෙයි කියලා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට බැන්නා. දාන ආදී දන් දීලා බොහෝ පින් රැස් කරගන්න පුළුවන් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් නිසා දන් දීලා. මොකද සිල් ගුණවල ඒ කායන වශයෙන් පිහිටලා ඉන්න නිසා. ආන් එහෙම සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ දන් හොයාගෙන පින්ඩපාතේ හොයාගෙන එනකොට ඒ අයට දන් දෙන්න වෙයි කියලා තමන්ගේ වස්තුව වියදම් වෙයි කියලා තියෙන තෘෂ්ණාව නිසා නොදී හිටියා විතරක් නෙමෙයි විවිධාකාර චෝදනා කර කර ඒ අයට බැන්නා. එහෙනම් සඳහන් කරනවා මසුරුකම නිසා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දොස් කීවා. ඒ වගේම හිංසා කරන්නත් පටන් ගත්තා. චෝදනා කළා, අගුණ වර්ණනා කළා, චරිත ඝාතනය කළා, Taman දෙන්න වෙයි කියලා අනික් අය දෙනවනේ. ඒ දීමත් නවත්තහම අපිට හොඳයි නැත්නම් අනිත් අය හිතනෝනේ අපි දෙන්නේ කියලා. ඒ හින්දා අර වගේ විවිධ චෝදනා කර කර චරිත ඝාතනය කර කර හිංසා පීඩා කරන්නත් පෙළඹුණා. අන්න එහෙම අයගේ මස් තමයි මේ කපුක වෙල වෙලව කඩ කඩා කන්නේ කියලා සුනකයෝ ඉරාගෙන කන්නේ කියලා සඳහන් කළා. මේ කාරණාවත් බලාගෙන මාතලේ දිව්‍ය පුත්‍රයා නිමි රජුරු එක්ක යනවා තවත් අපායක් ගාවට. සඳහන් කරනවා භයානක පෙනුප ඇති යමපල්ලෝ තාම භයානක පෙනුමක් තියෙනවා. ඒ භයානක පෙනුමක් තියෙන යමපල්ලෝ මේ යකඩ පොළු අරගෙන ඇවිල්ලා අර මිනිස්සුන්ට ගහනවා. හිටගෙන ඉන්නකොට දුවගෙන එලවගෙන එනවා. මහා හඬ නගාගෙන කෑ ගහගෙන මේ පොළු උස්සගෙන ඇවිල්ලා කකුල් වලට ගහනවා කියන දෙකට කැඩිලා වැටෙනවා. කකුල් වලට ගහනවා කකුල් කැඩෙන්න ගහනවා. වැටෙනවා එතකොට. එහෙම වැටුනහම මේ යකඩ පොල්ලින්ම තලනවා ලෑලි වාගේ වෙනකන් තලනවා. ඒ වුණාට මැරෙන්නේ මැරෙන්නේ නැහැ. කර්මයේ තියෙනවා. ආයෙ හැදෙනවා ආයෙ තලනවා ආයෙ හැදෙනවා ආයෙ තැල්ලෙනවා. ඉතින් මේක අහනකොට උත්තරයක් දෙනවා නිමිරජ්ජිරුවන්ට මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ කිසිම වරදක් නොකර කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ පින්කම් කරගෙන සිල් රැකගෙන ගුණධම් ආරක්ෂා කරගෙන ජීවත් වෙන මිනිසුන්ට පහර දුන්න අය ඉන්නවා. චෝදනා කරපු අය ඉන්නවා. පහර දෙමින් චෝදනා කරමින් කටයුතු කරපු අය තමයි මෙන්න මේ විදිහේ දුක් විඳින්නේ කියලා සඳහන් කරනවා. චෝදනා කෙරුවා බැන්නා පහර දුන්නා චරිත ඝාතනය කළා ඒ අය තමයි මේ දුක් විඳින්නේ කියලා සඳහන් කළා. තවත් නිරයක් ළඟට එක් කරගෙන ගියා. මෙතන තියෙන අඟුරු වලක්, ශාල අඟුරු වලක්. දැන් මේ යමපල්ලෝ යකඩ පොළු වලින් ගහ ගහ නිරිසත්තු දක්කගෙන එනවා හරියට අර ගොපල්ලා ගවයෝ ගාලට දක්කනවා වගේ. එහෙම දක්කගෙන දක්කගෙන එන්නේ අඟුරු වලට. සඳහන් කරනවා වෙන යන්න දිහක් නැති නිසා අඟුරු වලට පයින්නවා. පෑන්නාම ඉන ගාවට යට යනවා. එච්චරයි යට යන්නේ. ඉනෙන් යට කෑල්ල අඟුරු වල යට යනවා. දුන් දදා පිච්චෙනවා. නමුත් මැරෙන්නේ මැරෙන්නේ නැහැ. ඊට පස්සේ යමපල්ලු මොකද කරන්නේ? දැන් අපි හිතුවොත් අපි ඒ කූඩ වලට, චාක්ති වලට පස් පුරවලා ගෙනහිල්ලා වලවල් වලට දානවා. අන්න ඒ වගේ භාජන වලට අඟුරු පුරවගෙන ගිහිල්ලා මේ නිදිසත්තුන් ගොළුවේ හලනවා කියන්නේ. අඟුරු වලින් යට ගිහිල්ලා ඉන්නේ පල්හැ. අඟුරු පුරවගෙන ගිහිල්ලා ඔළුවට හලනවා. එතකොට මේගොල්ලෝ විකාර වෙනවා. වේදනාව සිය දහස් ගුණයකින් වැඩි වෙනවා. මේ වේදනාව දරා ගන්න බැරි හින්දා අර අඟුරු ගොඩවල් දෝතින් අරගෙන ගිලිනවා. විකාර වෙලා ඉන්නේ දැන්. ඉතින් පුච්චගෙන යනවා. මේක දැකලා බොහෝම බීතියටපත් වෙලා අහනවා මාතලි කොයි වාගේ අකුසල් කළෝද? සඳහන් කරනවා මහරජතුමනි මේ දන් දෙන්න මේ ලෝකේ දන් දෙන්න කියලා මිනිසුන්ගෙන් ධනෙ රැස් කළා. අපි මහා දානයක් දෙනවා. එහෙනම් ගිහිල්ලා ධනෙ රැස් කළා. ඊළඟට දාන ශාලාවක් හදනවා. මහා සංඝයාට දන් දෙන්න විශාල දාන ශාලා හදනවා. ඒ නිසා දාන ශාලා හදන්න අනුන්ගෙන් ධනෙ රැස් කළා. වෙහෙර විහාර හදන්න කියලා අනුන්ගෙන් ධනෙ රැස් කළා. එහෙම රැස් කරලා එව්ව පින්කමට යෙදුවේ නැහැ. මිල මුදල් රැස් කළා එව්ව පින්කමට යෙදුවේ නැහැ. යෙදුවේ නැතුව තම තමන්ගේ භුක්තියට යොදාගත්තා. නමුත් මිනිස්සුන්ට කිව්වේ මේ වගේ පින්කම් කරන්න කියලා. කරලා තමන්ගේ භුක්තියට යොදාගත්තා. ඒ නිසා සඳහන් කරනවා එහෙම වර සම්මාදන් කරලා එකතු කරගත්ත මුදල් පරිහරණය කරපු අයට අත්විච්ච ඉරණම තමයි මහරජිනියෝයි දකින්න තියෙන්නේ. නිසා එහෙම දේවල් ලෝකේ හරියට හරියට වෙනවා. ආදාර උපකාර හොයන්න එනවා කියලා කොච්චර අහවල් තැන අහවල් තැන භික්ෂු ගිලන් නිවාස කියනවා ළමා නිවාස කියනවා වැඩිහිටි නිවාස කියනවා. නමුත් එහෙම දෙයක් ඇත්තෙම ඇත්තෙම නෑ. මේ ඈත ප්‍රදේශයක නමක් තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙහෙම සදාහන් කරගෙන ඇවිල්ලා ධනිය උපයගෙන ලොලි ජීවත් වෙනවා. තව සමහර අය මේ පුණ්‍ය ආධාර එකතු කරන පත්‍ර හදාගෙන නමුත් බොහෝම දුර ප්‍රදේශයක් කියලා කියන්නේ. මෙහාට ඇවිල්ලා සම්මාදම් කරනවා යාපනයේ කියනවා මඩ කලපුවේ කියනවා අපි කවදාවත් දන්නේ නැති යන්නේ නැති ප්‍රදේශවල එහෙම කියලා සම්මාදම් කරලා ඒ මුදල් තම තමන්ගේ බැංකු පොත්වල තියාගෙන ඒගොල්ලෝ සෝසේ ජීවත් වෙනවා. නමුත් මෙලව ජීවත් වෙනකන් හොඳයි මේක තමයි විඳින්න තියෙන කර්මය කියන එක මේ කාරණාවෙන් පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ නිරිසත්තු අරගෙන යනවා යමපල්ලු විසින් මේ තවත් නිරයක්. අරගෙන ගිහිල්ලා මෙතන තියෙන ලෝදිය හැලියක්. මේ නිරිසත්තු ඔක්කොම අරගෙන අර ලෝදිය හැලියට දානවා. දාපුවහම පැහැෙනවා. කොයි විදිහට පැහැෙනවද? පෙන දදා පැහැෙනවා. එතකොට මේ පෙන දදා පැහැෙනකොට පුපුරනවා. දැන් අපි සමහරට පොඩි මාළුවෙක් වගේ බදින්න තෙල් එකට දාපුවාම අපි දන්නවා දැන් අමුවස් නිසා බැදෙනවා ඒක පුපුරනවා. අපිට හඬ ඇහෙනවා. දැන් ඒ වගේ මෙයත් ලෝදිය හැලියේ පෙන දදා පුපුරනවා. නමුත් මැරෙන්නේ මැරෙන්නේ නැහැ. පෙන දදා පුපුර පුපුර පැහෙනවා. මැරෙන්නේ නැහැ. සඳහන් කරනවා දාන්නේ ඔළුව යටට කකුල් දෙකෙන් උස්සලා තමයි දාන්නේ. ඔළුව යටට යන්න තමයි දාන්නේ කියලා. ඉතින් නිමිලාජිරු අහනවා මාතලී මොන වාගේ කර්ම කරපු අයද මේ සිල්වත් ගුණවත් පැවිද්දන්ට බැන බැන ඇවිදිපුවා කියලා සඳහන් කරනවා. මනුස්ස ලෝකේ ඉන්න කාලේ සිල් රකින්න ගුණ පුරන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට බොහෝ චෝදනා කර කර අපහාස කර කර විවිධ හිංසා කර කර කටයුතු කරපු අය විදින දුක්ඛ කන්දේ තවත් එක කොටසක් තවත් එක කොටසක් මේ නිරේදී සම්පූර්ණ කරන බව පැහැදිලි කරන්නට යෙදුනා. ඊළඟට තවත් නිරයක් ගාවට අරගෙන ගියා. යමපල්ලෝ ඇවිල්ලා මේ නිරිසතාගේ බෙල්ලට බෙල්ලට තියෙනවා යකඩ යොත සඳහන් කරනවා රාපි වතුර ඉහිඳ පාවිච්චි කරනවා යොත කියලා උපකරණයක්. වතුර ඈතට ඉහිඳ පුළුවන් ගොඩක් වතුර අල්ලන මේ යකඩ යොත. මේක ඔරුවක් වගේ එකක්. යොත. ඊට සමානයි ඔරුව නෙමේ පැත්තට ඉඳ තියෙන වතුර පුරවලා අරන් යවන්නේ. මේ වගේ යකඩ යොත නිරිසතුන්ගේ බෙල්ලට දාලා තද කරනවා. තද කරාම කඳින් බෙල්ල ඉවත් වෙනවා. දැන් හිස නැති කඳ එහෙම්මම තියෙනවා. බෙල්ල බිම වැටිලා. මේගොල්ලෝ හෙල්ලෙන් අනිනවා බෙල්ලට ඔළුවට. ඇනලා ඒක උස්සගෙන ගිහිල්ලා ලෝදිය හැලියට දානවා. එතකොට මේක අර පපඩම් බැදෙනවා වගේ පෙන දදා පුපුර පුපුර ඔළුව ඔළුව බැදෙනවා. මෙහි ඔළුව බැදෙනකොට අර ගැලවිච්ච ඔළුව අරයාගේ ආයෙ මතුවෙලා. තව කෙනෙක් ඒක ගලවගෙන එනවා. ඉස්සරලා එක්කෙනා මේ ඒකම එයාගේ ඔළුවමයි බදින්නේ. මෙයා ගේන්නෙත් එයාගේ ඔළුවමයි. එයා ඒක මෙහෙ දාන්න කලින් ආයෙ ඔළුවේ ඇවිල්ලා ආයෙ කෙනෙක් කපාගෙන එයත් අරගෙන එනවා. එක්කෙනාගේ හිස පෙරහැර වගේ එනවා. කැපෙන්න කැපෙන්න කැපෙන්න කැපෙන්න කර්මය නිසා මතුවෙනවා. මතුවෙන්න මතුවෙන්න ගලව ගලව මේගොල්ලෝ ගෙනහිල්ලා ගෙනහිල්ලා බදිනවා. ඉතින් නිමි රජුරු අහනවා මොනවා කරපු අයද කියලා. මේ කාරණාව මේ විදිහට ටිකක් සාකච්ඡා කරන්න තීරණය කළේ අපි කරන කර්මම පැහැදිලි වෙන නිසා. ඒ නිසා සඳහන් කරනවා පක්ෂීන් අල්ලගෙන මරාපු අය කියලා. මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ මේ පක්ෂීන් අල්ලගෙන මරාපු අය තමයි මේ විදිහට දුක් විඳින්නේ. අද කාලේ මැරෙන පක්ෂීන් කොච්චර ඉන්නවද? ඒ අතර ලොකුම පක්ෂී වැඩියෙන්ම මැරෙන පක්ෂීක් තමයි කුකුලා. විපක්ෂී. පක්ෂීන් අල්ලගෙන මරාපු අය විඳින අඳුනාවයි මේ තියෙන්නේ. නමුත් මනුස්ස ලෝකේ ඉන්න කාලේ කවදාවත් මෙව හිතුවේ හිතුවේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා තවත් නිරයක්. ඒ නිරේ සඳහන් කරනවා එක ගඟක්. මේ නිරේ ගඟක්. ඒක නිරසත්තුන්ට දැන් අවුරුදු කෝටි ගාණකින් වතුර හම්බෙලා නැහැ. පුදුම පිපාසයි. නමුත් යමපල්ලු ගහ ගහ දක්කනවා. යකඩ පොළවත් රත් වෙලා. නිරේ යකඩින් හැදිලා කියලානේ ධර්මයේ සඳහන් කරන්නේ. කවුරු හැදුවද? ස්වභාව ධර්මය. මේ ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයාගේ නීති උල්ලංඝනය කරන අයට දඬුවම් කරන්න හදාපු තැන. මේ ලෝකේ ජීවත් වෙනකොට නීති උල්ලංඝනය කරාම අපිට හිරමැදිරිය තියෙනවා. ඒ අපේ ලෝකේ හදාගත්ත නීති ටිකනේ. නමුත් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැතත් ස්වභාව ධර්මයාගේ නීතිය සදාකාලිකවම විශ්ව ධාතුවේ පවතිනවා. ඒ නිසා ස්වභාව ධර්මයා බලාගෙන ඉන්නවා මේ මගේ නීති පද්ධතිය උල්ලංඝනය කරන්නෝ කවුද? බුදුරජාණන් වහන්සේ නමක් හෙව්වේ ඒකනේ. සත්‍යයා සතර අපායට යනවා. අතිශයින්ම දුක් සහිතයි. නමුත් මේ මිනිස්සු ඇයි අපි අපායට යන්නේ කියන කාරණාව දන්නේ නැහැ. මොකද්ද මම කරලා තියෙන වැරද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු නිරේට යනවා. මේක හොයලා මිනිසුන්ට කියහම මිනිස්සු ඒ වැරද්ද නොකරයි. අන්න බුදු කෙනෙක් තමයි මේ මේ දේ ගවේෂණය කරන්නේ. ලෝකයේ සදාතනික සත්‍ය ගවේෂණය කරන්න බුදවරු පහළ වෙන්නම අවශ්‍යයි. නමුත් බුදවරු පහළ වෙන්නේ ඊටාම තාමත්ම කලාතුරකින්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ හොයාපු දහම, ඒ දහම මේ ලෝකයේ ස්වභාව ධර්මයේ. මේ යථාර්ථයේ යථාර්ථය කියලා කිව්වේ බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ලෝකේ පවතින ස්වභාවය. ඒකයි යථාර්ථය. ඒකයි හෙව්වේ. ආනන්ද ස්වාමීන් වහන්සේ එක සැරයක් බුදුරජාණන් වහන්සේගෙන් අහුවනේ භාග්‍යතුන් වහන්සේ තනියම සොයාගත්තා කියන මේ ධර්මය මේ ලෝකේ හැමදෑම පවතින දෙන්නේ ආනන්දයේ සේමයි බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ස්වභාව ධර්මයාගේ මේ පැවැත්මේ සේමයි. බුදු කෙනෙක් පහළ වුණත් නැතත් මිනිස්සු උපදිනවා. මිනිස්සු මැරෙනවා. මිනිස්සු නිරයට යනවා. සත්පුරුෂයෝ හම්බෙලා දෙව්ලොව යනවා. නමුත් ලෝකයේ සදාතනික සත්‍යතාවය කාලයාගේ වැලිතලාවෙන් වැහිලා යනවා. ආන් ඒක වැලිතලාව පීරලා මතුකරන්න ශක්තිවන්තයෝ ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒ తত্ত্বය ඇතිකරන්න මේ සදාතනික සත්‍ය මතු කරන්න බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ. ඒකට ලෞතුරා බුදුරජාණන් වහන්සේම පහළ වෙන්න ඕනේ. එහෙනම් වාග්යතුන් වහන්සේ තමයි මේ කරුණ අපිට දේශනා කරන්නේ. උන්වහන්සේ තමයි හෙව්වේ නාස හොයාගත්තා ස්වභාව ධර්මයාගේ ක්‍රියාත්මක වෙන නීති පද්ධතියක් තියෙනවා. ස්වභාව ධර්මය අපිට කතා කරලා ඒක කියන්නේ නැහැ. නමුත් පවතින ස්ථිර නීතියක් තියෙනවා. ලෝකේ තියෙන නීතියත් අපිට හැමෝම අඳ ගහලා කියන්නේ නැහැ නේ අපි දැනගන්න දෙපෙයි. කෙනෙක් උපදිනකොට කවුරුවත් එයාට ඉගැන්වුවේ නැහනේ නැත්නම් අපිට කවුරුවත් ඉගැන්වුවෙත් නැහනේ. අපි කියනවා පාරේ දකුණු පැත්තෙන් වාහනයක් අරගෙන ගියොත් පොලිසියෙන් අපි අල්ල ගන්නවා. වාහනේ යන්න ඕනේ වම් පැත්තේ. ඉතින් අපිට දඩනීම කරනවා. අපි කියනවා නෑ එපා. මම දන්නේ නෑනේ බං. ඕගොල්ලෝ මට කියලා තිබ්බේ නෑ උන් පැත්තෙන් යන්න එපා කියලා. එහෙම කීවොත් අපිට නිදහස දීලා එහෙනම් යන්න කියනවාද? එහෙම කියන්නේ නීතිය පවතිනවා දැනගන්න ඕනේ. එහෙනම් ස්වභාව ධර්මයාගේ නීතිය පවතිනවා අපි නීතිය දැනගන්න ඕනේ. දැනගන්න මෙයා නීති ස්වභාව ධර්මයේ නීතිය හදලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒක අපිට කියලා දුන්නා. මොන තරම් කල්යාණ මිත්‍රද කියන කාරණාව හිතාගෙන හිතාගෙන ගියොත් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ නීති පද්ධතිය උල්ලංඝන කරන අයට දඬුවම් කරන්න තමයි ඔය නිරය නැමැති හිරගෙවල් 136 ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසායි ධර්මයේ සඳහන් කරන්නේ යකඩින් මෙව්වේ කියලා. යදුන් 100ක් එක බිත්තියක් විශාලයි. යදුන් 100ක් බිත්ති හතර විශාලයි එකක් 100 ගානේ. වහලා තියෙන පියනත් යදුන් සී ගස් වැවිලා කොළම කොළ පාටට තිබුණේ ගම් ඉවුර ගිනි ගන්නවා ඊටාම පිරිසිදු වැලි තිබුණ වැලි ගිනි ගන්න පටන් ගන්නවා ඒ ගිනි ගන්නකොට ගඟ හිඳෙනවා ගඟ හිඳිලා වතුර තිබ්බ තැන් වල දැන් තියෙන්නේ බොල් අඟුරු දැන් මේ වතුර බොණ්ඩනේ බැස්සේ වතුර නැහැ පිපාසය තවත් වැඩි වුණා විතරයි මේ අඟුරු දෝතින් අරගෙන බොනවා බොල් අඟුරු සදාන් කරන්නේ 10 කන්දකට බැත කන්දකට බොල් වී කන්දට ගිනි තියහම තියෙන බොල්ලඟුරු අපි දැකලා තියෙනවා ස්වභාවය. ඒ නිසාම අහනවා මාතලී මේ මොනවා කරපු අයද කියලා. ස්වාමීනි, මනුස්ස ලෝකේ ඉන්න කාලේ හොඳ වී වෙනුවට හොඳ වී වලට බොල් කලවම් කරලා විකුණපු අය නිරයට ඇවිල්ලා විඳින දුක් කන්දරාවයි ඔය තියෙන්නේ. මේක කොයි තරම් ප්‍රත්‍යක්ෂද? මනුස්ස ලෝකේ ඉන්න කාලේ වී වලට බොල් කලවම් කරලා විකුණන අය. එහෙමනම් එනවාද? කුඹුරු හිමියට අඳේ හම්බ වෙනකොට වැඩියෙන්ම හම්බ වෙන්නේ බොල්. ඉතින් එහෙම වෙන්න ගියහම නමුත් මේ ජීවිතේ මේ පවතින කන්නම් හොඳයි. නමුත් ඒක අවුරුදු වැඩිම වුණොත් 60 70කට සීමා වෙන දෙයක් විතරයි. එයින් එහාට අවුරුදු කෝටි ගණන් ප්‍රකෝටි ගණන් ඒ වෙනුවෙන් වේදනාව විඳින්න ඉතුරු වෙලා තියෙනවා. නමුත් පංචකාමයෙන් අඳ වෙච්චාම ඒ දුක ගැන එහෙම හිතෙන්නේ හිතෙන්නේ නැහැ. සදාන් කරනවා ඊළඟට නිරේකට එක්ක යනවා මේ නිරිසත්තු. දුනු ඊතල අරගෙන යමපල්ලු වට කරගෙන විදිනවා. යමපල්ලු මැදි කරගෙන විදිනවා. කොයි වගේ වෙනවද කියලා සඳහන් කරනවා සමහර ගහක පත්‍ර කාලයකට පණුව කාලා හැම තැනම හිල් වෙලා. ගහේ කොළේ හැම තැනම හිල්. දැන් මේ නිරිසත්තුන්ගේ ඇඟත් එහෙමයි. හැම තැනම හිල් පෙනේරයක් වාගේ. මේ ඊතල ඇනිලා ඇනිලා ඇනිලා මෙහා පැත්තෙන් ඇනෙනවා එහා පැත්තෙන් මැතු වෙලා යනවා. තන්නේ කරම මෙයා හිල් ගොඩක්. මේ හැම වෙලාවෙම විදිනවා. ඉතින් මොනව කරපුවයිද කියලා අහනවා. රන් විදි විහාල් ගවයෝ වගේ දේවල්. මේ ලෝකේ ඉන්නකොට රන් රිදී මුතුමැණික් වීහාල් ගෙවල් වල බඩු මුට්ටු මේ හොරකම් කරපු අය මේ දුක විඳින්නේ හොරකම් කරපු අය හොරකම් කරපු අය විඳපු දුක් කන්දරාවයි මේ තියෙන්නේ ඊළඟට අරගෙන යනවා තවත් නිරේකට ඒ නිරේ මේ නිරිසත්තු තුංගව පමණ උසට ඉන්නවා යමපල්ලු ඇවිල්ලා ගහලා පෙරලනවා පෙරලලා මේ පිහිය අරගෙන ගිනි ගත්ත පිහිය අරගෙන මේ පාදවල ඉඳලා කෑලි කෑලි කෑලි කෑලි කපනවා. කප කප කප කප දෝතින් අරගෙන විසි කර කර මස් කඳු ගොඩ ගන්නවා. සත්තු කප කප මස් කඳු ගොඩ ගන්නවා. මේ කකුල දිහා කපලා ඉවර වෙලා අනිත් කකුල කපනකොට මේ කකුල හැදිලා ආයෙ කපනවා. නමුත් දැන් කවුරු හරි මෙතන අපිව පෙරලගෙන මේ විලුඹ දිහා ඉඳලා තියුණු පිහියකින් කෑලි කෑලි වලට කොටාගෙන කොටාගෙන කොටාගෙන ගියොත් කොයි ආකාරයේ වේදනාවක් දැනෙයිද ඊට වඩා බොහොම දරුණු වේදනාවක් නිරේ දැනෙනවා නමුත් එහෙම මස් කඳු කප කපා ගොඩ ගන්නවා. ඇහුවනි මේ රජුරු මාතලී මොනවා කරපු අයද? ඒ නිසා මාතලී සඳහන් කරනවා ස්වාමීනි මනුස්ස ලෝකේ ගවයෝ එළුව කුකුළු ගවයෝ එළුව බැටළුව මේ ආදී සත්තු මරලා මස් ගෙනහිල්ලා විකුණපු අය. ඒ කියන්නේ ජීවන වෘත්තිය හදාගත්ත අය. සත්තු ඇති කළා, තමන්ම මැරුවා, තමන්ම විකුණා. ආන් එහෙම කරපු අය නිරේ විඳින වේදනාව තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් නිරා දුක දිගින් දිගට දිගින් දිගට පැහැදිලි කරන්ට යෙදුනා. ඉතින් මේ නිමි ජාතකයේ මෙතනින් ඉවර නැහැ. නිමි රජුරවන්ට මේ නිරේවල් සියල්ලම පාහේ පෙන්නනවා ගෙනහිල්ලා. ඒ සියලුම නිරේවල් වල හැටි ඒ දුක් විඳින්න අනුරූප වශයෙන් මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු කර්මය මොකද්ද කියන කාරණාවත් නිවි ජාතකයෙන් අපූර්වට පැහැදිලි කරලා තියෙනවා මේ එවන් කරුණු කීපයක් විතරයි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. මේ සියල්ලම බලාගෙන නිමි රජුගේ මාලිගාවට ආවට පස්සේ මිනිස්සු රැස් වෙලා හිටියේ නිමි රජුව දෙනවා කියලා දන්නවා. මාතලී තමන්ගේ දිව්‍යමය රතය නිමි රජුරුවන්ගේ මාලිගාවේ සීමෙදුරු කවුළුව ගාවට අරගෙන ඇවිල්ලා රජුරුව එතෙන්ට බැස්සුවා. බස්සලා යම් තැනක මාතලී වසන්නේද මාතලී එතෙන්ටම යන්න ගියා. නිමි රජුරුව ආව නිසා මිනිස්සු දිව්‍යමය රතය අහසින් එනකොටම සුවඳ මල් දෝත්වල දරාගෙන රජුරුව පිළිගන්න බලාගෙන හිටියේ. රජුරුව ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි දෙව්ලොව කොහොමද? රජුරුව විස්තර කරලා දුන්න දෙව්ලොව තියෙන අසිරිය. රජුරුව එයාට කියලා දුන්න නිරේ තියෙන දුක්ඛන්දරාව. එහෙම කියලා දීලා මිනිසුන්ට අනුශාසනා කළා මේ නිරේට යන්න කවදාවත් කටයුතු කරන්න එපා. ඔබල හැමෝම දන් දෙන්න. ඔබල හැමෝම සිල් රකින්න. නිරයෙන් නිදහස් වෙන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න කියලා මිනිසුන්ට ධර්ම දේශනා කළා. නිමි රජුරෝ තමන්ගේ ආයු කාලයේම ජීවත් වුණා. නිමි රජුරෝ අපවත් වුණා. නිමි රජුරෝ ආපහු ගිහිල්ලා බඹලෝ පහළ වුණා. ඒ කාලේ අන්තිමට සඳහන් කරනවා නිමි රජුරෝ දෙව්ලොව අරගෙන යන්න ආපු ඒ කාලේ දෙව්ලොව හිටපු ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේමයි කියලා. මේ ජාතක කතා බොහෝමයක් කියවනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍ර වෙච්ච වාරය බොහෝමයක් සඳහන් වෙනවා. මාතලි හැටියට දෙව්ලොව ඉඳලා මනුලොවටත් මනුලොව ඉඳලා දෙව්ලොවටත් උන්වහන්සේ ප්‍රවාහණය කරවන්න රථය අරගෙන ආපු මාතලි දිව්‍ය පුත්‍රයා අද අපේ ආනන්ද ස්වාමින් වහන්සේ කියලා සඳහන් කරනවා. එහෙනම් මේ බොදු පිරිස දිගින් දිගටම උන්වහන්සේත් එක්ක හිටපු බව ඒ කාරණාවලින් අපිට පැහැදිලි වෙනවා. පිළිතුර මේ කාරණාවට සමගාමීව මේ දාන පාරමිතාවේ තවත් බොහෝම වටින චරිතයක් තමයි මේ සස ජාතකය. සස පඬිතයන්ගේ කතාව. සසපඬිත කියලා අපි සඳහන් කළාට මේ සසපඬිතයෝ හාවෙක්. පඬිත කියලා කියවට සස කියන්නේ හාවටනේ. මේ හාවෙක් ගැන සඳහන් කරන්නේ. ඒ නිසා මේ සසපඬිතයන්ගේ කතාව දාන පාරමිතාවට ඊටාම වටිනවා. මේ කාරණාව විදිහට පැහැදිලි කරනවා. අපේ බෝසතාණන් වහන්සේ තිරිසන් කුලයක උපන්නේ. එතකොට මේ බෝසතාණන් වහන්සේ තිරිසන් කුලයේ උපදිනවද කියන කාරණාව සමහර අය බොහෝ ප්‍රශ්න කරනවා. මේ තිරිසන් කුලයක උපදින්නේ කියලා. සඳහන් කරනවා ඒ සත්‍යයනුත් සංසාරයෙන් එතර කරන්න ඕන නිසා මේ පාරමිතා සම්පූර්ණ කරනකොට එවන් සමාන කුලවලත් උන්වහන්සේ ඉපදෙනවා. හැබැයි තිරිසන් ආත්මික ඉපදුනාට සාමාන්‍ය මනුෂ්‍ය ලෝකයේ ඉන්න මිනිහෙකුට වඩා ඊටාම ප්‍රඥාවන්තයි. සමහර ආත්ම වලින් ඇවිල්ලා රජවරුන්ට සිටුවරුන්ට පවා උපදෙස් දීලා ගියපු අවස්ථා පවා එහෙම අවස්ථා පවා තිබුණා. මනුෂ්‍ය භාෂාවෙන් කතා කරන්න පුළුවන්කම් පවා ඇති වුණා. නමුත් අපි හිතන්න ඕනේ කෙනෙකුට පුදුම වෙන්න පුළුවන් එහෙම කතා කළාමද නමුත් අපි හිතන්න ඕනේ මහා කල්ප අසංඛ්‍ය 20ක් සංසාරේ පෙරම් පුරපුරායන උත්තමයෙකුගේ පාරමිතා පූර්ණේ කරන මේ තව එක භවයක් මේ අපි වාගේ පුණ්‍යවන්තයෝ නෙමෙයි අපිට ළඟා වෙන්නවත් බැරි තරම් අප්‍රමාණ පුණ්‍යවන්තයි උන්වහන්සේ කරන පුණ්‍ය ධර්මයන් අනුව කල්පනා කරලා බැලුවොත් බුද්ධත්වයේ වෙනුවෙන් මේ කරගෙන එන පින් මේ යදුන් 240000ක් ගණකට බොල් පොළව නම් අපි කරලා තියෙන පින් මේ පොළොවෙන් අරගත්ත වැලි කැටයක් තරම්වත් නැහැ. ඉතින් ඒතරම්ම පුණ්‍යවන්තයි. ඒ නිසා උන්වහන්සේගේ චරිතයේ ඒ ඒ විදිහට හැඩ ගැහිලා බොහොම ශක්තිමත් වෙලා නිරෝගී වෙලා බොහෝ දෙනාට අවවාද කරන අනුශාසනා කරන ශ්‍රේෂ්ඨ චරිත බවට පත් වෙලා තිබුණා. ඒ නිසා මේ සස කියන ආත්මෙත් උන්වහන්සේ තිරිසං ආත්මයක තමයි උපදින්නේ. හැබැයි මේ හාවට හොඳ යාළුවෝ තුන් දෙනෙක් හිටියා. එක්කෙනෙක් වඳුරේ. තව එක්කෙනෙක් මස්කාවෙක් කියලා සඳහන් කරනවා. මොකද්ද මේ මස්කාව කියලා සඳහන් කරන්නේ? මස්කාව කියලා සඳහන් කරන්නේ අපි සඳහන් කරනවා මේ දියකාව කියලා සතෙක්. වතුරේ ජීවත් වෙන සතෙක් දියකාව. දියකාවට තමයි මස්කාව කියලා කියන්නේ. අනිත් මිත්‍රයා හිවලෙක්. වඳුරයි, හිවලයි, මස්කාවයි. බෝසතාණන් වහන්සේ හාවෙක් වෙලා තමයි ඉපදිලා ඉන්නේ. මේ කාලේ දවස් 10කට 10කට වගේ සැරයක් තමයි මුණ ගැහෙන්නේ මේ යාළුවෝ හතර දෙනා. හැමදාම මුණ ගැහෙනව නෙමෙයි. දවස් 10කට වගේ සැරයක් මුණ ගැහිලා කරුණු කාරණා සාකච්ඡා කරනවා. එහෙම කරුණු කාරණා සාකච්ඡා කරමින් මේගොල්ලෝ හැම වෙලාවෙම සිල් ගැන කතා කරනවා. දන් දෙන එක ගැන කතා කරනවා. බෝසතාණන් වහන්සේ හැම වෙලාවෙම මේගොල්ලන්ට උපදෙස් දෙනවා. කවදාවත් පව් කරගන්න එපා. කවදාවත් සිල් කඩා ගන්න එපා. හැමදාම සිල් ආරක්ෂා කරන්න. හැමදාම සිල් මත ජීවත් වෙන්න. හැමදාම හැමදාම දන් දෙන්න උත්සාහ කරන්න. දානෙන් ජීවිතේ පෝෂණය කරන්න. එතන සිල් කඩා ගන්න එපා. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ ආරක්ෂා කරන්න නිරන්තරයෙන්ම පන්සිල්. මොකද අපි කතා කළා ඉස්සරහත් ඉස්සරලත් මේ ස්වභාව ධර්මයාගේ නීති පොත ගැන. මේ නීති පොතේ බොහොම දැවැන්ත වගන්ති පහක් තමයි මේ පන්සිල් කියලා කියන්නේ. දැවැන්ත වගන්ති පහ. අනුවගන්ති නෙමෙයි. එතකොට අපි මේ එක සිල්පදයක් කඩනවා කියලා කියන්නේ නීති පොතේ තියෙන ප්‍රධාන වගන්තියමයි ගලවන්නේ. ඒකමයි කඩන්න හදන්නේ. ඉතින් ඒ නිසා දඬුවම ඊටාම ඊටාම බරපතලයි. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ මේක තෝරලා තෝරලා තෝරලා බේරලා අරගෙන ඇවිල්ලා අපිට සිල්පද පහක් දේශනා කළේ. පුළුවන් නම් මේ පහ රැකගන්න කියලා. මහ දෙයක් කරන්න ඕනේ නැහැ. පුළුවන් නම් මේ පහ රකින්න කියලා දේශනා කළේ ඒකයි. තව සිල්පද තිබුණේ නැතුව නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ ඔක්කොම අපිට නීති රීති දහලා බැන්දේ නැහැ. කොතනවත් දේශනා කර ඊර්ෂ්‍යා කරන්න එපා කියලා අපිට දේශනා කළා. නමුත් ඒක ශිල්පදයක් හැටියට දේශනා කළේ නැහැ. අහන්න එපා, දේශ වෙන්න එපා කියලා සඳහන් කළා. නමුත් ඒක ශිල්පදයක් හැටියට දේශනා කළේ නැහැ. පන්සිල් ආරක්ෂා කරගෙන ඉන්නකොට අනුන්ගේ දෙයක් දැකලා ඊර්ෂියාවක් හිතුණා කියලා පන්සිල් පදයට කිසිම හානියක් වෙන්නේ ශිල්පදේ කැඩුන්නේ නැහැ. කොයිතරම් කාරුණික වුණාද? කොයිතරම් පුතඥන සත්වයාගේ චිත්ත સંතානය උන්වහන්සේ දැක්කද? අපිට හරියට තරහ එනවා. නමුත් පන්සිල් රකින්න කෙනෙක් නමුත් තරහ ගියා කියලා පන්සිල් කැඩෙන්නේ නැහැ. මොකක් හරි හේතුවක් නිසා ද්වේෂසිතක් ඇවිල්ලා සමහරලාට තමන්ගේ අම්මටවත් වැරදි වචනයක් කියවෙන්න පුළුවන්. නැත්නම් අම්මට ටිකක් සැරේට කතා කරෙන්න පුළුවන්. අම්මට සැරේට කතා වුණා කියලා අම්මට දොස් කිව්වා කියලා පන්සිල් කැඩුනේ. පන්සිල් කැඩුනේ නෑ. ඒකෙන් වෙනම කුසලයක් රැස් වෙනවා. පන්සිල් කැඩුන්නේ නෑ. ඒ නිසා මම මේ ස්ථාවර සීලේ මත ඉන්නවා කියලා හිතන්න ඉඩක් හැබැයි මේන් පල්ලහැට අපිට ආරක්ෂාවක් තිබුණා නම් භාග්‍යතුන් වහන්සේ අපිට තවත් සිල්පද ගන්න අඩු කරනවා. මොකද කවදාවත් කැමති නෑ අපිට කරදර කරන්න. අනවශ්‍ය බරපතලවන්න බුදුරජාණන් වහන්සේ කැමති නෑ. නමුත් මේක මීට වඩා අඩු කරන්න බැරි හින්දාම තමයි පහක නවත්තලා තියෙන්නේ. කෙලෙස් 1500ක්. එතන ඉඳලා අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා 1495ක්ම පැත්තකට අයින් කරලා මේ ටික අපිට දේශනා කරලා තියෙනවා. කෙලෙස් 1495ක්ම අයින් කරලා මේ පහ රකින්න කියලා සඳහන් කළා. එතකොට කොයිතරම් අපි වෙනුවෙන් අපි වෙනුවෙන් උන්වහන්සේ කොච්චර හිතුවද? අපිට අනික් ඔක්කොම පැටවුවහම බැරි බව උන්වහන්සේ කොච්චර දැක්කද? මහා කරුණාව කියන්නේ මේකට. මහා දයාව කියන්නේ මේවට. ඒ නිසා සඳහන් කළා දක්ෂයි නම් මේ පහ රකින්න. ඒ නිසා බෝධිසත්ව ආත්මේ තිරිසං ආත්මවල ඉපදිලා තමන්ගේ මිත්‍රයන්ට උපදෙස් දුන්නේ කවදාවත් සිල් කඩන්න කවදාවත් සිල් කඩන්න එපා. හැම වෙලාවෙම සිල් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. පුළුවන් හැම වෙලාවකම දන් දෙන්න. දන් දීදී ජීවිතය දානාධ්‍යාසයෙන් පෝෂණය කරව කරව තෘෂ්ණාව කියන ධර්මතාවයට හැම වෙලාවෙම පිටුපාන්න. එහෙමයි දේශනා කළේ. ඉතින් මේ යාළුවෝ හතර දෙනාම කැලෑවේ හම්බ වෙන්නේ දවස් 10කට වතාවයි. ඒ වතාව වෙලා සාකච්ඡා කරන්න එකතු වෙලා මේවා. මෙහෙම සාකච්ඡා කරමින් එක දවසක් මේ හාව අහස දිහා බැලුවා. හරි ලස්සනට හඳ පායලා. හාව දැනගත්ත හෙට පෝය. හෙට පෝය අද ලස්සන්ට හඳ පායලා. යාළුවන්ට උපදෙස් දුන්නා හෙට සිල් ගනිලා. පුළුවන් නම් හෙට දන් දීපල්ලා. මොකද දානය අතිශයින්ම මහත්ඵල වෙන්නේ සිල් මත දන් දුන්නාමනේ. ඒ නිසා හෙට සිල් ගනිලා හෙට දන් දීපල්ලා. මේ උපදේශයේ සියලු දෙනාටම දුන්නා. මිත්‍රයෝ ටිකත් උපදේශය පිළිගත්තා. උදේ පාන්දරම නැගිටලා මස් කාවා ගියා ගඟට. ඒකට මෙයා මොනවද කන්නේ? මෙයා කන්නේ මාළු. නමුත් කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා ඉන්නවා මෙයාට. එයා කග කවදාවත් ගඟේ කිමිදිලා පණ ඇති මාළුවෙක් කන්නේ මෙයා හොයන්නේ මැරිච්ච මාළුවෙක් මෙයා වැල්ලේ ඇවිදගෙන යනවා යනකොට බිලී බාන මිනිස්සයා බිලී බාලා මේ රේමස් රේ කියන මාළුව ටිකක් අල්ලගෙන වැලක ගැට ගහලා වැල්ල හාරලා වැල්ලේ මාළු ටික වලලලා මෙයා තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා බිලී බානවා මේ මාළු ටික හංගලා ඉතින් මෙයා කොහොමත් මස් කන සතා මෙයාට ඉව තියෙනවා මෙයාට යනකොට අර මාළුන්ගේ සුවඳ දැනෙනවා මස්වල සුවඳ දැනෙනවා මෙයා හැරුවා එතන. හැරලා බලහම මාළු වෙලා. හොටෙන් ඇදලා ගත්තා. ඇදලා අරගෙන මෙයා දැන් කෑ ගහලා අහනවා කාගේද මේ මාළු වැල? කාගේද මේ මාළු වැල? අයිතිකාරයෙක් ඉන්නවද? කවුරුවත් කතා කළේ නැහැ. මෙයා මාළු වැල අරගෙන මෙයා ඉන්න තැනට ගියා. ඒකට එයාගේ ආහාරය හම්බුණානේ. සුදුසු වෙලාව ආවහම මම කනවා. Taman ඇල්ලුවෙත් නැහැ, මැරුවෙත් නැහැ. එයා අරන් ගියා. අනිත් එක්කෙනත් හොයාගෙන ගියා. හිවලා. හිවලා දැන් කෑම හොයාගෙන යනවා. යනකොට ගොවි මහත්තයෙක් එයාගේ පැල තිබුණා. මෙයාගේ පැලේ ඉන්නවා වේලපු මාළු දෙන්නෙක් එල්ලලා. කරවල දෙන්නේ. එතකොට මෙයා මේ අලගොයකුත් අල්ලලා හැම ගහලා. එයත් එල්ලලා. මෙතන දී මුට්ටියක් තිබුණා කියලා සඳහන් කරනවා මේ කිරි මුට්ටියක් තියෙන්න ඇති. දැන් ඒ ටිකක් තියෙනවා. ඉවල මේ ටික ඔක්කොම ගත්තා. අරගෙන අඬ ගැහුවා. කාගේද මේ කාගේද මේ කාගේද මේ කියලා ඇහුවා කතා කරන්න කෙනෙක් නැහැ. හොර හිතක් නැහැ එයාගේ. අයිතිකාරයෙක් ඉන්නවද කියලා ඇහුවා කවුරුවත් නැහැ. ඒ ටික අරන් යන්න ගියා. වඳුරක් යනවා. වඳුරත් යනකොට වඳුරට හම්බ වෙනවා මී වදයක්. මෙයා මී වදේ අරගත්තා. එයා ඒක අරගෙන ගිහිල්ලා දැන් වෙලාව ආහම ආහාරයට ගන්නවා. එහෙම හිතලා තියලා තමන්ගේ සිල් මත ආපහු සිල්ලා වර්ජින කර කර ඉන්නවා. දැන් මේ තුන් දෙනාටම දානෙට දෙන්න මොනවාරි හම්බුණා. නමුත් අද පොය හාව මොනවද දෙන්නේ? මෙයා මේ තනකොළ ටිකක් කපලා දාලා ඒක උඩ තමයි නිදියගන්නේ. ඉතින් හාව නිතරම නිදියන සතෙක්. නිදාගෙන මෙයා කල්පනා කරනවා මට දන් දෙන්න කියලා තලමුන් කවුපි තෙල් වර්ග ආදී කිසි දෙයක් නැහැ. බැරි වෙලාවත් කවුරු හරි දැන් දානයක් ඉල්ලගෙන මංගාවට ආවොත් මං කන තනකොළ කකුල දුන්නට ඒගොල්ලෝ තනකොළ කන්නේ නැහැ. ඉතින් එහෙනම් මං කොහොමද මම මොනවද දානෙට දෙන්නේ කියලා කල්පනා කළා. දැඩි අදිෂ්ඨානයක් ගත්තා. කිසිම දෙයක් දෙන්න මට නැහැ. නමුත් කිසි කෙනෙක් නොදෙන දෙයක් මට දෙන්න පුළුවන්. කවුරු හරි දැන් දානේ ඉල්ලගෙන ආවොත් මං ඔහුට මගේ ශරීර මාංශය පූජා කරනවා. මගේ දාන පාරමිතාව. මෙහෙම තීරණය කරලා ඉන්නකොට මේ සිතුවිල්ල දැනුන සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට. උන්වහන්සේ වෙලාවෙම තීරණය කළා මහා සත්වයන්ගේ දාන පාරමිතාව සම්පූර්ණ කරවන්න ඕනේ. ඒ නිසා මා මනුලෝ යා යුතුයි. ඉස්සරලාම ගියා මස්කාව ගාවට. මස්කාව ගාවට ගිහිල්ලා මස්කාවගෙන් ඇහුවා මට කණ්ඩ දෙයක් නැද්ද? මට මොනවා හරි කණ්ඩ දෙනවනම් මමත් ඔබ වගේම අද සිල් රකින්නවා. එහෙම නැත්නම් මට සිල් රකින්න වෙලාවක් නැහැ කණ්ඩ හොයන්න යන්න එපා. මට මොනවා හරි කණ්ඩ දෙනවනම් මම සිල් ගන්නවා. ඒ වෙලාවේ සඳහන් කළා මම මේ අරගෙන ආපු මාළු වැලක් තියෙනවා. මගේ කෑම වෙලා වෙනකම් මේක තියාගෙන ඉන්නේ. හැබැයි උඹ මේ ආහාරය දුන්නාම සිල් රකින්නව නම් මේක අරගන්න. අරගෙන මේක කාලා උඹ සිල් රැකපන් කියලා මේ බ්‍රාහ්මණයට කිව්වා. මෙයා කියනවා කමන්නේ. තව වෙලාව උදේනේ. දවල් කෑමට වෙලා තියෙනවා. මම එහෙනම් ටිකක් ඉස්සරහට ගිහිල්ලා එන්නම්. දැන් කෑම එක එතනම තිබ්බා යා ගියා. ගියේ හිවල ගාවට. හිවලත් මේ කාරණාවම කීවා. කෑම ඉල්ලුවා යා කිව්වා මං කන විදිහට කරෝල දෙන්නෙක් තියෙනවා. මරාපු ගොයෙක් ඉන්නවා. කිරිමුට්ටියක් තියෙනවා. උඹ සිල් රකින්නවා කියලා පොරොන්දු වෙනවා නම් මෙව කාලා සිල් රකපන්. තාම උදේ කාලෙනේ මම ඉන්න වඳුර ගාවට ගියා. එයා ගාව තිබුණ ආහාරයත් එයා ඒ විදිහටම පරිත්‍යාග කළා. තව වෙලා තියෙනවා. මං එන්නම්. එමෙ කියලා මෙයා යනවා හාව ගාවට. ගිහලා ඉල්ලුවා ආහාරයට යමක්. මමත් අද සිල් රකින්නවා. අද පෝය හැබැයි ඉතින් ආහාරයක් නැති හින්දා මට සිල් රකින්න විදිහක් නැහැ. ඒ වෙලාවේ සඳහන් කළා උඹට දෙන්න මං ගාව දෙයක් නැහැ. මං ගාව තලමුන් කව්පියාදී දාන්නේ නැහැ. තනතෙල් ගිතෙල් වගේ දේවලුත් මං ගාව නෑ. මං කන්නේ තනකොළ. නමුත් මිනිහෙක් වෙච්ච ඔබ තනකොළ කන්නේත් නෑ. එහෙනම් මං ඔබෙන් පුංචි ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් දර ගොඩක් ගහලා ගිනි දැල්වලා හොඳට අඟුරු බැස්සට පස්සේ මට ඇවිල්ලා කියපන්. මං ඔබට අද පුදුම ආහාරයක් දෙනවා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රණේ ඇවිල්ලා තියෙන්නේ. දර හොයන්න දෙයක් තිබුණේ නෑ. මෙයා ටිකක් ඈතට ගිහිල්ලා අඟුරු ගොඩක් මැව්වා. මවන ගිනි දැල්වුවා. දැල්වලා ගිහිල්ලා ආවට කීවා කියාපු විදිහට කෙරුවා. එහෙනම් යමු. මම දැන් උඹට මගේ ශරීර මාංශය පූජා කරන්නයි හදන්නේ. අමුයෙන් කන්න බෑනේ. මම දැන් මේ ගිනිගොඩට පයින්නවා. පැන්නහලා මං හොදයට පිච්චුණාට පස්සේ මගේ මාංශය ඔබ කැමති විදිහට පිච්චුනහම අරගනින්. තැඹුණාම කැමති නම් තැඹුණාම ගනින්. කරවුණාම කැමති නම් කරවුණාම ගනින්. ඒක කාලා ඔබ සෙල් රැකපන්. දැන් ගියා ගින්දර ගාවට. ගිහින් අදිෂ්ඨාන කළා ලෞතර සම්මා සම්බෝධිය පතාගෙන අද මම ජීවිතේ දානය කරනවා. නමුත් අදිස්ථාන කරනවා මම ආවේ. මගේ මේ රෝම කූප ඇතුලේ මැක්කන් කිනිතුලන් වගේ සත්තු ඉන්න පුළුවන්. මගේ දාන පාරමිතාව සම්පූර්ණ වෙන වෙලාවේ ඒ කිසි කෙනෙකුට කරදරයක් හානියක් වෙන්න එපා. එහෙම කියලා තුන් පාරක් තමන්ගේ ශරීරයේ පුම්බලා වගේ ගසා දැම්මා. ඉන්නවනම් ඉවත් වෙන්න කියලා. එහෙම කියලා අර මිනිස්යාට දාන පාරමිතාව ආහාරය දෙන්නත් තමන්ගේ දාන පාරමිතාව මුදුන්පත් කරගන්නත් සඳහන් කරනවා ගිනි ජාලාවේ මැද්දට පැනනා කියලා. ගිරිජාලාවේ මැද්දට පැන්නා. නමුත් සඳහන් කරනවා ඒක රෝම ගහක්වත් පිච්චෙන්නේ නැහැ කියලා. හරියට නිකන් හිම ගර්භයක් ඇතුළට පැන්නා වගේ. ඊටාම සිසිල්. රාජහංසෙක් පියුම් ගැබක් තුල ජීවත් වෙනවා වගේ බොහොම සුව පහසුයි ගිනි අඟුරු කොට. හැරිලා බැලුවා අර මිනිස්සයා දිහා. හැරිලා බලලා අහනවා මොකද්ද මේ කමුසුගේ ගිනි කොට? මේක මේ මේ හිම ගර්භයක් වගේ. මගේ රෝම කූපයක්වත් පුච්චන්නේ නැහැ නේ. මේ වාගේ මේ වාගේ ගින්දරක් මං කවදාවත් දැකලා තියෙන්නේ නැහැ. මේක අයිස් ගොඩක් වාගේ නේ කියලා සඳහන් කළා. ඒ වෙලාවේ සක්‍ර දෙවීන්ද්‍රය අහස බැලුවා. මේ වෙලාවේ පූර්ණ චන්ද්‍රය අහස බැබලෙනවා. සක්දේනු කල්පනා කළා මේ හාවා සම්මා සම්බුද්ධත්වයේ පතාගෙන අද මට ජීවිතේ පූජා කළා. මට ජීවිතේ පූජා කරපු මේ පුණ්‍යවන්තයා මේ මහා කල්පයේ පවතින තාක්කල් ලෝකයා ඉදිරියේ සනිටුහන් වී සිටුයි. සඳහන් කරනවා මේ පර්වත රාජයා මට මතක නෑ පර්වත රාජයාගේ නම. පර්වත රාජයා සිනේරු පර්වතේ වගේ. මිටින් අල්ලලා මිරිකුවා කියලා සක්‍රදේවයන්තු. මිටින් අල්ලලා මිරිකලා පර්වතෙන් ඉස්ම අරගත්තා කියලා සඳහන් කරනවා. ඒ ඉස්ම අරගෙන චන්ද්‍ර මණ්ඩලය මත ආවගේ රූපේ සනිටුහන් කළා කියලා සඳහන් කළා. මහා කල්පයේ පවතින තාක්කල් මේ පහා පාරමිතාව ලෝකයට ලෝකයට දානේ වී යුතුයි කියන උතුම් චේතනාව ඇතුව දාන පාරමිතාවේ මේ කරුණ අපි හරියට ජීවිතයට එකතු කරන්න ඕනේ. දැන් අපි මේ හා වගේ පරිත්‍යාගය අපි අහගෙන ඉන්නවා විතරයි. නමුත් මේ අවස්ථාවට එළඹුණොත් අවස්ථාවට එළඹුණොත් මේක කුෂ්කසේ සම්පූර්ණ වෙයිද කොයි ආකාරයෙන් පූර්ණේ වෙයිද මේ අවස්ථාව. එහෙම කල්පනා කරලා බැලුවොත් මට පුළුවන්ද එහෙම ජීවිතේ දානය කරන්න. මට පුළුවන්ද එහෙම ගිනි ගොඩක් ගස්සලා පණ පිටින් ගිහිල්ලා තව කෙනෙකුට මගේ ජීවිතේ එක්ක තම්බලා ගනින් නැත්නම් බෙදලා ගනින් කියන තනිට ජීවිත ආශාව අතහැරලා ලෝක සත්‍යය සූපත් කරනවා කියන චේතනාවෙන් බැහැගැනීමේ ශක්තිය මා තුල දියුණු වෙන්න තව කොයි තරම් කාලාන්තරයක් මගේ ගත වෙයිද එහෙමනම් ලෞතුරා සම්මා සම්බෝධිය පතාගෙන මේ ගමන ආවේ මේ සංසාරේ දුක් විඳින සත්වයා සංසාර සාගරයෙන් එතර කරන්න මොනතරම් පාරමිතී පාරමිතා කන්දරාවක් සම්පූර්ණ කරමින්ද කියන කාරණාව අපි කල්පනා කරමින් කල්පනා කරමින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවමයි අපේ ජීවිතේ උපදවන්න ඕනේ. ඒ ශ්‍රද්ධාවෙන්ම භාග්‍යතුන් වහන්සේ සරණ යන්න උත්සාහ කරන පුජ්‍යලයාට නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නිරන්තරයෙන් ඒ කරුණාව ලැබෙනවා. ඒ නිසා සඳහන් කළා මේ සතර අපායට ගසාගෙන යන සත්වයාගේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේට කොහොම පේනවද? ਸਰවඥතා ඥානෙට. ඒ පේන ප්‍රමාණය හරියට ගංගාවක් පිරීලා ගලනවා වගේ ගඟක් අට ගාවට පිරීලා ගලාගෙන යන්නේ මහ මුහුදට. අපි එහෙම ගංගා ඕන තරම් ඕන තරම් දැකලා තියෙනවා. ඒ වගේම මේ කන්දක් උඩින් ඇදහැලෙන ඇල්ලක් නිමාවක් නෑ. එක දිගටම ජල ධාරා ඇදහැලෙනවා. බුදුරජාණන් වහන්සේගේ ਸਰුවඥතා ඥාණයට මනුලවින් චුත වෙලා නිරේට යන අය, දෙව්ලවින් චුත වෙලා නිරේට යන අය, තිරිසන් ලෝකෙන් චුත වෙලා නිරේට යන අය, බඹලවින් චුත වෙලා නිරේට යන අය, භාග්‍යතුන් වහන්සේගේ ਸਰුවඥතා ඥාණයට කොහොම පේනවද මේ ගත වෙන තත්පරය තුල අර ඇල්ලක් ගලනවා වගේ ගඟක් ගලනවා වගේ නිර්සත්තු නිරේට ගහගෙන යන හැටි භාග්‍යතුන් වහන්සේට පේනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේට මේ නිරයෙන් අපි නම් මේ ගංගාවක මිනිස්සු විශාල ප්‍රමාණයක් ගහගෙන යනකොට බේරගන්න කල්පනා කළොත් අපිට එක්කෙනෙක්වත් බේරගන්න තියෙන අවකාශය නැති තරම් නැත්තම් නාන්න ගිහිල්ලා පීනන්න ගිහිල්ලා යාළුවෝ පිරිස් එකතු වෙලා කොයි තරම් ගහගෙන ගියාද බේරගන්න බැරි වුණා. නමුත් මේ තරම් ප්‍රවාහයක් ගහගෙන යනකොට එක්කෙනෙක් දෙන්නෙක් ගොඩ ගන්න පුළුවන් වෙයි. ගත්තොත්ම. නමුත් අවශ්‍ය නම් භාග්‍යතුන් වහන්සේට මේ සියලු දෙනා ආරක්ෂිත ස්ථානයක පිහිටවන්න පිහිටවන්න පුළුවන්. ඒ පිහිටවන්න පුළුවන් අය අතර ගොඩ ගන්න පුළුවන් වෙන්නේ කවුද? සඳහන් කරනවා ඒ කාරණා විශේෂයෙන් ප්‍රඥාවන්තයෝ නෙමෙයි ගොඩගන්නේ ශ්‍රද්ධාවන්තයෝ කියලා. ප්‍රඥාව උපදින්නේ ශ්‍රද්ධාවෙන්ද. එහෙනම් කාටවත් ප්‍රඥාවට එකපාරම යන්න යන්න බෑ. ඉස්සෙල්ලා උපදින්න ඕනේ ශ්‍රද්ධාව. ඒ නිසා ඉස්සරලාම ගොඩ ගන්නවා නම් ගොඩ ගන්න වෙන්නේ ශ්‍රද්ධාවන්තයා. ඒ නිසා එහෙමනම් මේ මහා වීර පුරුෂෝත්තමයන්න් වහන්සේ මේ සංසාර සාගරයෙන් එතර යන්න මේ අද කතා කරන මේ තරම් බුදු ගුණ උන්වහන්සේගේ ශරීර ස්වභාවය උන්වහන්සේගේ ප්‍රඥාවේ ස්වභාවය උන්වහන්සේගේ හඬේ තියෙන මිහිරි බව උන්වහන්සේට තිබිච්ච දස බල ඥාන තථාගත බල මේ සියලු දේවල් කොහොම ලැබුවද ඕවා පිළිගන්න බෑ ඕවා විශ්වාස කරන්න බෑ චරිතය ලස්සන කරන්නයි ජනප්‍රිය කරන්නයි ඕවා කියන්නේ ඇත්තේ කියලා සඳහන් කරනකොට මෙන්න මේ වාගේ පිරූ පාරමිතා එකක් එකක් ආවර්ජනය කරගන්න පුළුවන් වුණොත් එහෙමනම් කවදාවත් එහෙම කියන්න අපිට හිතෙන්නේ හිතෙන්නේ නෑ ශ්‍රද්ධාවෙන්ම විශ්වාස කරනවා ශ්‍රද්ධාවෙන්ම අදහනවා මේ තරම් වෙහෙසිලයි මේ තරම් කැපකිරීම කරලයි මේ තරම් අත්හැරීම් කරලයි උන්වහන්සේ මෙතෙන්ට ආවේ කියන කාරණාව ඕනෑම කෙනෙක් ඊළඟට පිළිගන්න පිළිගන්න පටන් ගන්නවා. එහෙමනම් මේ සසපඬිතියෝ ජීවිත දානය කරපු එක එක තැන. ඉතින් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ එක පුද්ගලයෙක් 500ක් මහරහතන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේට හත් දවසක් එක දිගටම දානයක් දුන්නා. හත් දවසක්ම මේ දානේ දීලා 7 වෙනි දවසේ දාන ඉවර වෙලා තමයි බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යාට සඳහන් කරනවා ඔබ ඔබ මහා පිංකමක් කළා. ඔබ ශ්‍රේෂ්ඨ කුසලයක් කළා. ඔබ සංසාරයෙන් එතර වෙන්න වටින මහා පුණ්‍යවන්තයෙක්. මේ කාරණාව සඳහන් කරමින් අතීතයේ අය සසරින් එතර වීම වෙනුවෙන් ජීවිත පවා දන් දුන්නා. කියන කාරණාව සඳහන් කරාම මේ පුරුෂයා විසින් තමයි යහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දානීය උදෙසා ජීවිතේ පවා පරිත්‍යාග කරපු කතාව මට දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළාට පස්සේ තමයි මේ සස ජාතකයේ භාග්‍යතුන් වහන්සේ මේ පුරුෂයාට දේශනා කළේ. මේ ජාතක කතාව දේශනා කරලා නිමා වෙනකොට හත් දවසක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දුන්නේ අර පුජ්‍යලයා සෝවාන් මාර්ගඵලය ලබා ගත්තා. ඒ කරුණ අරමුණු කරලා තමයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිදු කරන්නට යෙදුනේ. ඒ අතීත වර්තමාන මේ අනුසන්දි ගලපමින් මේ දේශනාව සිදු කරන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා එදා මගේ මිත්‍රය හැටියට මස්කාවා හැටියට ඉවදිලා ඉපදිලා හිටියේ අද මගේ අග්‍ර උපස්ථායක මේ ආනන්දයන් වහන්සේමයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. එදා හිවල හැටියට මගෙත් එක්ක ඉපදිලා මගේ අනුශාසනාව යටතේ සිල් ආරක්ෂා කරමින් සිටියේ මේ මුගලන් මහරහතන් වහන්සේමයි කියලා සඳහන් කළා. එදා වඳුර හැටියට සිල් ගුණ ආරක්ෂා කරමින් මගේ යටතේ ශික්ෂණය ලබන්නට යෙදුනේ මේ සාරිපුත්තයන් වහන්සේමයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරට යෙදුනා. මේ කාරණත් භාග්‍යතුන් වහන්සේ මේ විදිහටම පැහැදිලි කළා. වෙනතන මීට සමගාමී තවත් සූත්‍රයක් තමයි මහා සුදර්ශන ජාතකය. දීර්ඝ ජාතක කතාවක්. නමුත් අපි මේ කාරණාව සිහිපත් කරලා ධර්මදේශනාව අදට අතට නිමා කරමු. සුදර්ශන ජාතකයේ දීර්ඝ විස්තරයක් ජාතක පාළියේ සඳහන් කරලා නැහැ. මහා සුදර්ශන සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් සඳහන් වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍ර දේශනාවේ සූත්‍ර අට කතාවේ තමයි මේ පිළිබඳව සුවිශේෂී කරුණු අන්තර්ගත කරලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ආයු පිරිහීගෙන පිරිහීගෙන එන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණ සමය උදා වුණා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ ඉල්මස පෝයදා මේ බුද්ධ පරිනිර්වාණයට මාස කිහිපයක් තියෙනකොට මේ තීරණය කරන්නේ. ඉල් පෝය දවසේ. ඉල් මාසේ මහ පෝය නැත්තම් පසළොස්වක පෝය දවසේ මගේ දක්ෂින ශ්‍රාවකයා තමන් ඉපදිච්ච ගමේදීම තමන් ඉපදිච්ච නිවසේදීම පරිනිර්වාණ ධාතුවෙන් සැතපුණා. ඒ ඉල් මාසෙම අමාවක දවසේ මගේ වම ශ්‍රාවකයා පරිනිර්වාණ ධාතුවෙන් සැතපුණා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නම දැන් භාග්‍යතුන් වහන්සේගෙන් ඉවත් වෙලා සංසාරේම ඉවත් වෙලා ගිහිල්ලා. එහෙනම් මට දැන් පිරිනිවන් පාන්න කාලය ආසන්න වෙමින් තියෙනවා. ඒ නිසා මං සුදුසු ප්‍රදේශයේ සොයාගෙන ආයිතු. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වස් කාලයේ නිමා කරලා ක්‍රමක්‍රමයෙන් කුසිනාරාව දක්වා වැඩම කරන ගමන ආරම්භ කළා. ඉතින් මහා පුරුෂේ භාග්‍යතුන් වහන්සේ මහා පුරුෂයයි. අපි කාරණාව දන්නවා. කායික බලය මිනිසු කෝටි 10000යි කියලා භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය මහා නාරායන සංඝහත බලය. මේ මහා ශක්තිවන්තයන්න් වහන්සේ බේලුව කියන නියම් ගමින් වස්පවාරණය කරලා කුසිනාරාව දක්වා වඩිනකොට සඳහන් කරනවා 25 පොලකට වඩා වාඩි වුණා කියලා. මහන්සි වඩින්න බෑ. අපිට වාගේ ශක්තිය තිබිලාද? මිනිස්සු කෝටි 10000ක ශක්තිය තිබිලා. ලෝකයට අනිත්‍ය දේශනා කරපු භාග්‍යතුන් වහන්සේගේම ජීවිතයෙන් ඒ අනිත්‍ය භාග්‍යතුන් වහන්සේ තමනුත් සනාත කරගනිමින් ලෝකයට ආපහු ආපහු පැහැදිලි කරනවා. ඉතින් වයසට ගියාම අපේ හරියට මේ පාද ඉදිමෙනවා. වයසගත වෙන්න වෙන්න කකුල් එල්ලගෙන හිටියම ඉදිමෙනවා. වැඩිපුර ඇවිද්දාමත් ඉදිමෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ කුසිනාරාව දක්වා වඩිනකොට අද අපි ගිහිල්ලා පිරිනිවන් වංශකේ බලහමත් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකේ පිළිරුවා බල තියෙන්නේ පාද දෙක දිමිලා. ඒ මේ පයින් වැඩලා වයසයි දරා ගන්න අපහසුයි. ඒ නිසා සිරිපතුල් ඉදිමිලා තියෙන ස්වභාවයක් අපි දැකින්නේ. එහෙනම් බොහොම පතුල් බොහොම පතුල් ඉදිමුණා. මේ උපවත්තන ශාල වනෝද්‍යානයේ පනවලා තිබිච්ච ආසනය මේ ආසනයේ මත උතුරු පැත්තට හිස දාලා දකුණු පැත්තට සිරිපතුල දාලා භාග්‍යතුන් වහන්සේ සතපුනේ ආයේ මේ ආසනෙ නැගිටින චේතනාවෙන් චේතනාවෙන් නෙමෙයි. මෙන්න මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා. ස්වාමීනි මේ කුසිනාරාව හරි ශුෂ්ක නගරයක්. වතුර පොඩක් තියෙන දිය විලක් එකක්වත් නැහැ. මේ දිය විලක් නැති මේ නිරුදක වූ නගරයේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාන්න තීරණය කළේ ඇයි? ඇයි භාග්‍යතුන් වහන්සේ මේ වගේ චූටි නගරයක් තෝරගත්තේ? භාග්‍යතුන් වහන්සේ සක්විති රජෙක් භාග්‍යතුන් වහන්සේ ගිහිව හිටියනම් සක්විති රජෙක් අද තුන් ලෝක ධාතුවේතම රජ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර පිරිනිවන් පාන්න තිබුණා. දිව්‍ය නගර හා සමානයි. රජගහ නුවර පිරිනිවන් පාන්න තිබුණා. නමුත් ඒ භාග්‍යතුන් වහන්සේ මෙහාටම වෙන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා ආනන්ද එහෙම හිතන්න එපා. මේ කුසිනාරාව මා විසින්ම මීට කලින් ශක්විති රජෙක් හැටියට රජකම් කරපු නගරයක්. අද මෙහෙම වුණාට එදා මේක දිව්‍ය නගරයකට වඩා අලංකාරයි. කොයිතරම් ප්‍රමාණයක්ද සඳහන් කරනවා දොළොස් යදුන් ප්‍රමාණය රුවන් තාප්ප වලින් සඳහන් කරන රුවන් පවුරෙන් වහලා තිබුණේ කියලා යොදුන් 12ක ප්‍රමාණය රුවන් පවුරු වලින් තමයි වහලා තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ තාප්ප බැඳලා තියෙන්නේ මණික් වලින් යොදුන් 12ක්. එවන් නගරයක් ආනන්ද මේක. ඒ නිසා මට පිරිනුවම් පාන්න මං ආවේ ඒ නගරයට ඒකයි. මේ කාරණාව සඳහන් කරමින් මේ කාරණාව අතරතුර මේ මහා සුදර්ශන ජාතක කතාව විස්තර කරලා සුදර්ශන සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. ඒ සුදර්ශන සූත්‍රයේ එදා සුදර්ශන මහරජුරු ශක්තිති රජුරු දන් දීපු හැටි ලෞතර බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන පාරමිතා සම්පූර්ණ කරපු හැටි ඉතා විචිත්‍රාකාරී විස්තර කරනවා දානීය පිළිබඳව කරුණු ගෙන හැර දක්වන මහා ගරු ගාම්භීර සූත්‍ර දේශනාව මහා සුදර්ශන සූත්‍රය ඒ කරුණු ගෙන හැර දක්වමින් භාග්‍යතුන් වහන්සේ මේ නගරයේදීම මහා පරිනිර්වාණ ධාතුවෙන් ධාතුවෙන් සැතපුණා. ඉතින් ඒ කාරණාව අපි එහෙම සඳහන් කරලා මේ දේශනාව නිමා කළේ මහාසුදර්ශන සූත්‍රයේ ඒ දාන පාරමිතාව පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ රාතන් වහන්සේලා සංවේග ප්‍රකාශ කරපු අවස්ථා තිබුණා. බ්‍රහ්ම රාජවරු සංවේග ප්‍රකාශ කරපු අවස්ථා තිබුණා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තමයි අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසමෝ සුඛෝ කියන ගාතාව සඳහන් කරලා ලෝකේ අනිත්‍ය ස්වභාවයේ භාග්‍යතුන් වහන්සේ ලෝකයට දේශනා කළා වගේම භාග්‍යතුන් වහන්සේම ලෝකයට පසක් කළා. මේ කාරණාවෙන් සුදර්ශන දේශනාව නිමා වෙනවා. අද ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා අපි අද ධර්ම දේශනාව මෙතනින් මෙතනින් නිමා කරමු මේ දාන පාරමිතාවයි සීල පාරමිතාවයි කියන කාරණාව පිළිබඳව බොහෝ දෙනාට බොහෝ දේවල් හිතන්න කරුණු විශාල ප්‍රමාණයක් දානය කරවමින් මේ ලෝකේ ජීවත් වෙනකොට අපි ජීවත් විය යුතු හැටි මේ කරන අකුසල කර්මයන් පරලොවදී කොයි විදිහට අපිට විපාක දෙයිද? අද නොහිතුවට කොයි විදිහේ විපාකක් වෙමින් සූදානම් වෙමින් තියනවද කියන කාරණාව පිළිබඳව අලුතෙන් හිතලා වහවහ සීලාදී ගුණ රැස් කරමින් සිදු වෙමින් තියෙන අකුසල කර්මයන්ට විරාමයේ තියමින් අකුසල් සිදු නොවන කුසල් රැස් වෙන ජීවිතයක් පෝෂණය කරගන්න අද දේශනාව සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම යහපතක් කරවීමේ උතුම් ප්‍රාර්ථනාව ඇතුව මේ ධර්මදේශනා මාලාවේ සුපුරුදු පරිදි අදත් දායකත්වයේ දරනවා රුක්ලාන්ත මායාදුන්න මැතිතුමා විශේෂඥ වෛද්‍ය කමානි මායාදුන්න මැතිණිය මේ සියලු දෙනාටම යහපතක් කරවීම වෙනුවෙන් තමයි මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ සෑහෙන කල්යාණ මිත්‍ර පිරිසක් සම්බන්ධ කරගෙන සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරවමින් ධර්ම දේශනාව පවතින වේලාව සිහිපත් කරවමින් රැස් කරවමින් කල්යාණ මිත්‍රයන් මගින් දැනුත් දෙමමින් සම්බන්ධ කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරනවා වගේම ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටමත් ඒ ධර්මයේ දානය කරවමින් රැස් කරගන්න උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ලක් නිරන්තරයෙන් අත්පත් කරගනිමින් අතේ මිටි තියාගනිමින් කුසලයෙන් පෝෂණයටපත් වෙමින් සිටින මේ මොහොතේද මේ ශ්‍රේෂ්ඨ පින්කම් සිදු කරගන්න මේ උතුම් බුද්ධාන්තරයේ පවතින යුගයක ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ තමන් වෙනුවෙන් දානය කරන්ට යෙදුන ආදරණීය දෙමව්පියන් මේ දෙපළම සිහිපත් කරමින් නිදන ප්‍රාප්තියට පත්වන දෙමව්පියන්ට මේ රැස් කරගන්න පින් අනුමෝදන් කරවමින් සුජීවත්ව ඉන්න දයාබරණීය මෑණියන්ට ඒ කුසලයාගේ බලයෙන් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ ප්‍රධාන අරමුණ. ඊට අමතරව මේ රැස් වෙන කල්යාණ මිත්‍ර ලොකු කුඩා සියලුම දෙනාට පින් පැමිණවීමත් සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට යහපතක් කරවීමේ අරමුණෙන් මේ ධර්මයේ දානය කළා වගේම අද රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ද ඒ සියලුම දෙනාට අනුමෝදන් වේවා සියලු දෙනාම කල්යාණ මිත්‍රයන්ම ලබත්වා පාප මිත්‍රයන් ජීවිත වලින් පිරිදුට වඳුරසෙයින් දුරින්ම දුර වේවා සියලු දෙනාටම සිල් ගුණ පූර්ණේ කරන්න සිත් පහළ වේවා සියලු දෙනාටම සිල් මත ඉඳගෙන දම්පැන් පූජා කරන්න සිත් පහළ වේවා සියලු දෙනාම දාන පාරමිතා, සීල පාරමිතා සම්පූර්ණ කරගනිත්වා. සියලු දෙනාම සතර පායාදී දුක්ඛයන්ගෙන් සදාට මත මිදේවා. වාග්යතුන් වහන්සේ දේශනා කොට වදාළ සදාකාලික සුවය ඇති උතුම් නිර්වාණ ධාතුව අත්පත් කර ගැනීමට සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් පාරමී වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටික දිවි රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් අනුමෝදන් වේවා. මේ කල්යාණ මිත්‍ර පිරිස සංසාරයෙන් එතර වීමේ උතුම් ප්‍රාර්ථනාව ඇතුව සිදු කරන සියලුම පුණ්‍ය කටයුතු යහපත් කටයුතු බලාපොරොත්තු වෙනටත් වඩා උසස් ආකාරයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ප්‍රව ආශිර්වාදයෙන් මුදුන්පත් කරගන්නද මේ මහා කුසලයාගේ බලය ඒකාන්ත වූ පාරමිතාවක් වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබට ධම් දේශනා කළ මාරස් කරගත් මේ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් මාගේ දයාබරණීය මෑණියන්ටත් පියාණන්ටත් පැවිදි ජීවිතය සුරක්ෂිත කරමින් අපවත් වී වදාළ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් සුජීවත්ව වැඩ වාසය කරන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේලා සියලු දෙනාටමත් සිව්පසයෙන් අපෝපස්ථාන කරන සියලුම දායක කාර්කාදී පින්වතුන්ටත් මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා. ඒ වගේම ඒ කුසලයේ පෞද්ගලිකවම රුක්ලන්ට මායා දුන්න මෙතිතුමාටත්, කමානී මායා දුන්න මෙතිනියටත් අනුමෝදන් කරවමින් ඒ කුසල් සද්ධර්ම ශ්‍රවණය කරපු මේ පිරිස ඔබ සියලු දෙනාටමත් අනුමෝදන් කරවමින් ඔබ අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරන උතුම් නිවන ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ